මේ කියන්නේ අපි අර සාමාන්‍ය ගහනේ වට වඩා ලොකු වෙනසක් තියෙනවනේ අර ක්‍රියාවලිය ගැන මොකක්ද දැනිච්ච වෙනස අන්න ඒක තමයි වැදගත් <laughs> මොකක්ද දැනිච්ච වෙනස කියන්නේ දැන් අර අපි මේ මේ මුලාවක වැටෙන ඉන්නේ කියලා ඔව් ඒ කියන්නේ දැන් අපිට ස්පර්ශයක් වෙද්දී අර ක්‍රියාවලිය තුළ අර අපිට දැනෙන දේ දැන් අපි සමුදය වෙන දෙයක් තියෙනවනේ ඒ සමුදය වෙලා තියෙන දේ අර අර අර අර අර දැනුම හරහා නිශාන්ත මහත්තයා අර අර අර දැනුම හරහා ප්‍රොසෙස් එක හරහා අපිට වෙලා තියෙන මේ මුලාවක නේද කියලා අර අර නිශාන්ත මහත්තයා අර කියලා දෙන දේ හරහා පිළිගැනීමක් තියෙනවනේ පිළිගැනීමක් තියෙන්නේ තමන්ට පුළුවන් අවස්ථාවක් තියෙනවා ඇහුන නිසාන්ත මහත්තයා මට. පිළි පිළිගැනීමක් කියන්නේ තව කිව්ව කෙනෙක් කිව්ව දෙයක් ගැන අහලා ඒක විශ්වාස කරන එක. එහෙම නෙමෙයි. ඒ අනුදේ Taman තුලින් දකින්න ඕනේ. ඔන්න ඕක තමයි බුදු දයන් වහන්සේ පෙන්වන්නේ. මේ කියන්නේ මේක මේ මේ දැන් මේ පොතේ තියෙනවා කියලා බුදු දයන් වහන්සේගෙන් අහගෙන ඇවිල්ලා මේ දැන් කියන්නේ කියලා කිව්වා. එතකොට પરම්පරාවෙන් මෙහෙම පැවැතගෙන ආන නිසා මේක පිළිගන්න කියලා කිව්වත් ඒ කිසි දෙයකට විශ්වාස කරන්න එපා කියනවනේ පිළිගන්න එපා කියනවනේ තමන් එහෙමයි එහෙම තමන් අන්න ඒකයි මේ මේ ධර්මය තමන් තුළට දාලා බලන්න ඕනේ ඒක එහෙම කියලා අන්න එතනදී පිළිගැනීම කියන එක අයින් වෙලා ඒක එහෙමමයි කියන තැනට එන ඕන්න ඕකට තමයි කියන්නේ විචිකිච්ඡාව කියලා ඔය එහෙම එහෙම එහෙම පිළිගැනීම කියන තැනට ගියාම අපි සැකයකට යනවා හැමතිස්සෙම මේක එහෙමමද කියලා අන්න එහෙමමද කියලා අන්න ඒක තමයි සාන්දිිට්ටික් කරගන්න ඕනේ කියලා කියන්නේ සාමක සාන්දිිට්ටික ධර්මය මේක තම තමන්ට දැක් දකින්න පුළුවන් ධර්මයක් එහෙම එහෙම එහෙම අන්න එතනදී තමයි අර ඔබතුමාර කිව්ව පිළිගැනීම කියන එකෙන් එහාට අපි යන්නේ අන්න එතකොට තමයි අර සක්කාය දෘෂ්ටිය කියන එක ගැලවිලාම යන්නේ ඒ ඒක තමයි වෙන්න ඕනේ හොඳ කියන්න මම අර පුංචි ඒ තැන් ඔබතුමාට පෙන්න මොකද්ද මේ ඇත්ත ඇත්ත මොකද නැත්නම් අපි හැමදාම මේ වචන ටිකක් පාඩම් කරගෙන මේ එක තැනක හිර වෙනවා නෑ අපි එතනින් එහාට යන්න අන්න ඒකයි දැන් මේ ඔබතුමාගේ දේශනාවල දැන් මම මුලින් ඉඳලා මට තේරිද යතම දැන් මේ ආයතන හයක් කියනවනේ පහක් වහල එකක් අරගෙන ඉන්නවා අපි පහක් වහලා එකක් අරගෙන ඉන්න තැන මම ඔබතුමාගෙන් තමයි ඉස්සෙල්ලාම ඇහුවේ. හ්ම්. ඊට පහක් වහලා එකක් අරගෙන අපි ඉන්නවනේ. ඔව්. එතකොට දැන් අපි හිත දැන් අර අරවා හුඹස් කියන්නේ අර වැඩක් නැති දේවල් කියන්නේ මේ ඒ උපයෝගී වුණාට ඒ උපයෝගී වුණාට අපි අර හැමදෙස්සෙම ඉන්නේ හිතනවා කියන තැනනේ. හරියටම හරි. හිත හිතනවා කියන තැන තමයි මේ අපි ඉන්නේ අරවා හරි හිස් ගේවල්. මේ හිස් ගෙවල් කියමුකෝ ඔය කතාම ඔබතුමාගෙන් තම ඉස්සල්ලාම ඇත්තට මහාගත්තේ මට තේරුණේ ඔබතුමාගෙන් තමා ඒක ඔබතුමාට ඊට පස් එක එහෙමම කියලා දැනෙනවාද නැත්තම් තාම සැකයක් තියෙනවද නෑ මට ඇත්තටම ඒක දැනෙනවා දැනෙනවා කියන්නේ දැනෙනවා කියන්නේ මම හැමදිස්සෙම දැනෙන්නේ මට මම පොඩ්ඩක් අර මේ කලබල නැති වෙලාවකට මට ඒ කියන්නේ ඔගේ ධර්මයේ මෙනෙහි කරන වෙලාවක් තියෙනවනේ සාමාන්‍ය අපි ඉන්නකොට දැන් අපිට මේ අපි අහපු දේ මතක් කරනකොට හැම දැනෙනවා අර කියන්නේ ඒක පොඩ්ඩ අර අතන තමයි මේ මහත්ය තියෙන අර පිළිගැනීම කියන එක තමයි අර පිළිගත්තු දැන් අර ධර්මය අහලා අහපු දේ මතක් කරද්දි මේක අර ඒ වෙලාවටනේ වෙන්නේ තාම ඒ වෙලාවට තමයි මේ මේක මේ මේ පොඩ්ඩ අර මෙහෙමයි කියලා තේරෙන්නේ ඔව් ඔන්න ඔහොම නවත්තන්න ධර්මය කියන්නේ අපි වෙලාවක් අරගෙන හිතන එකක් නෙමෙයි ඔව්. අන්න ඒ යන්නේ අපි එතනත් වෙනස්ම ගයන් මහත්තයා. තව ටිකක් ඉස්සරහට යන්න. ඒ කියන්නේ ඔබතුමා ඔබතුමාට යන්න ඕන හන්දනේ. එහෙම තමයි. හරි. එහෙමයි මහත්තයා. අන්න හරි. මේ ධර්මය කියන්නේ එතනම අපේ ජීවිතේ. අපි ඒ කියන්නේ අපි අපි රැවටිලා ඉන්න දේ ගැන අපි දැනගන්න එක තමයි ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ. ඒකම තමයි අපි ජීවිතේ. අපි දැන් මේ ජීවිතය කියලා ගත කරන්නේ පට්ටම මුලාවක. අන්නේ අපි ගත කරන ජීවිතය ගැන තමයි අපි මේ දැනගන්නේ. ඇත්ත මොකක්ද? එහෙම. එතකොට එහෙනම් ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි. එකයි. එහෙම. ඇත්තටම එකයි. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ අපි දන්නේ අපේ ජීවිතය ගැන අපි දන්නේ නැති ටික තමයි ධර්මය හරහා අපි දැනගන්නේ. එහෙනම් බලන්න මේක දැනගත්ත වෙලාවේදී හරියට ධර්මයේ ජීවිතයේ දෙකක් වෙනවා. මම දැනගන්නේ මම ගැනමයි. එහෙම මගේ ජීවිතය ගැනමයි මම දැනගන්නේ. ආ එහෙනම් මගේ මේ මම ගත කරන ජීවිතේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න එක තමයි මේ ධර්මයේ තුලින් පෙන්වන්නේ. ඒක තමයි නිසා. ඔව් නිසා නිසා නිශාන්ත මහත්තයා දැන් දැන් අපිට දැන් මේක පේන දේ තියෙනවා කියන්න මගේ ඉස්සරහ දෙයක්. ඔව්. නිශාන්ත මහත්තයාගේ දෙයක් මම තමයි මම මේ නිශාන්ත මහත්තයට කියන්නේ. හරියටම. මේ මේ මේ පේන දෙයක් තියෙනවනේ එතකොට අපි ඒතන එකතු කරන්නේ තුනක්නේ පේනකොට පේනකොට ඒ දැ ඊට පස්සේ අපිට දැම් පේන දේ විශ්වාස නැතින්ද හිතම විශ්වාස නෑ කියලා මම පේන දේ තියෙන කියලා නෑ මට හැට පෙවුණටම විශ්වාස කරන්න කියමුකෝ ඉදස මම ගිහිල්ලා දැන් ඒක නෑ හරි අල්ල බලන්නවා කියන්න අල්ල බලට එකතු කරන වෙනම තුනක්නේ එතකොට එතකොට අතනින් මේ අටර පොතෙස් එක හර අර මේ අර තන්න තින්න සංකති පස්ස වුණාට පස්සේ ඕ ඉන් අපිට එන්න වෙනම එකක්නේ ඇතුළි හදාගන්න එකක් එලිය දන්න නෑ එහෙම නේ නිසාන්ධ මන්තය එතකොට අපිට මෙතනින් අර දුරින් ඉඳලා බල රූපය බලද්දී අහුවෙන්නෙත් වෙන එකක් අපි අල්ලුවට බල ආසි අහුවෙන්නෙත් වෙන එකක් ඒ කියන්නේ පේනේ කල්ලන්න බෑ නේද කවදාවත් අන්න එක තමයි නිසාන්ධ මන්තය මේක මේක මේ මාර මුලාවක ඉන්න නිසාන මහත්තයා. මට මුලාව කොහොමද ඔය මට්ටමින් තේරෙනවා නම් ලොකු ජයග්‍රහණයක්. <laughs> ඒ කියන්නේ මම යම් කිසි උත්සාහයක් ගත්තා නම් ඒ උත්සාහය මල්පල ගැන්විලා තියෙන එක තැනක් කොතන. <laughs> ඒක දිශාන්ත මහත්තයාට ඇත්තටම මම මේ කතා කරන්න මේ මට දැන් දවස් ගාණක් හිටිලා මට මේ මේ ඇත්තටම නැන්දේ නිදාගෙන ඉන්න බා මට දැනෙනවා මම මම මේ වෙන එකක් නෙමෙයි ස්පර්ශ කරන්නේ අර මම පිළිගැනීම තමයි නිශාන්ත මහත්තයා දැන් මම පිළිගැනීමනේ මම ඇත්තම කතාව. ඔය ඉස්සල්ලාම දැනගන්න ඕනේ. ඔය තියෙන දැනගත්ත තැන. දැනගත්ත දේ දැකගන්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක අර වීර එන්න ඕනේ. අන්න හරි. දැන දැන් මෙහෙම කී මෙහෙම වෙනවා කියලා දැනගන්නවා. දැනගෙන තමුත් ඒක පොඩ පොඩ පොඩ පොඩ පරිශීණය කරගෙන යනකොට තමන්ට දැනගත්ත දේ ඒක එහෙමමයි කියලා දැක ගන්න පුළුවන් වෙනවා. අන්න එතන තමයි කෙලින්ම සම්මාදිට්ඨියට එන තැන එතන තමයි ආයි කිසිම සැකයක් නැති තැන. ආයි සැකයක් නැහැ. අන්න සියලු විචිකිච්ඡාවන් අයින් වෙනවා. අන්න ඒ ඒ ඒ දැක්මම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. හොඳයි. කියන්න ඉතින් අර මම නිශාන්ත මන්ට මීගිය පෙරේදා මේ සාකච්ඡාවට දාපු මේ අර මං ඇහුවා මේ සාකච්ඡාව ඒකේ අර ගැඹු ටිකක් ගැඹුරුයි අපේ අපේ <laughs> ප්‍රමාණයට ගැඹුරුයි අර සුද්දාස්ටක ගැන අර ප්‍රොජෙක්් කරන හැට අපි ප්‍රෝජෙක් එලියට එලියට රූපයක් ප්‍රොජෙක්් කරන හැට ඒක මේ එත යම් මට්ටමකින් නවත්තනවනේ එතරින් හට මේ ඕන්නෑ කතා කරන්න අපිට තේරණ කන්න ඇතිවෙයි මේ <laughs> තේරෙන් නැතිවෙයි මේ නමුත් අර ප්‍රොජෙක්් කරන එක තේරෙනවා නමුත් නිශාන්ත මහත්තයා මේ ප්‍රශ්නය මට තියෙනවා අරේ මහත්තයා ද හිතර එලියට යන්න බෑනේ මටත් එතනම තමා මාමාන් හිතුවා මම මේක ග්‍රහලෝකාගාරයක් වගේ ඇතුලේ දින්නෙත් කියලා වෙලාවකට. අර නිකාර දැන් අපි ඉතින් එළියට ගහන ප්‍රොජෙක්ට් එහෙම මැෂින් එකක් දැන් අපිට ඇහෙන් ඇතුළට ගත්තට ඇහෙන් අපි ගියමු ඇහෙන් ඇතුළට එනවා කියලා කැමරා කරලා හරි වීඩියෝ කරලා ඇතුළට ගතන චිප් එක එළියට ගහන්න හිතට එළියට යන්නත් බැරි නා මේක මේ මේ ඇතුලේ හිර වෙලාද මොකද්ද මේ ඇතුලේ ග්‍රහලෝකාගාරයක් වගේද කියන මට කියන්නේ ඕක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. ඕකම තව ඉස්සරහදී විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ සංසිද්ධිය ගැන බුදු පියාණන් වහන්සේ විදේශනා කළ තියෙන හරියටම. ඒක අපිට තේරෙන්නේ නිසායි මේක එළියට එන්නේ නැත්තේ. 220 ප ဋ ාණ ඒක ධම්මසංග ධම්මසංගණී ප්‍රකරණීය. එතකොට මේ කියන මේවා මේ සිත් ඔස්සේ යනකොට තමයි පේන්නේ උන්වහන්සේ දේශනා කළ තියෙන්නේ මොකද්ද කියලා. මේ ලෝකයේ සම්පූර්ණ නිර්මාණය වෙන හැටි. හොඳම උදාහරණයක් මම කියන්නම්. ඔබතුමාට ඔන්න සැකේ නැති වෙන තැන. ඒක එහෙමද කියලා දැනගන්න දැන්. හොඳේ? ඔන්න බලන්න. එහෙම එහෙම ඔන්න ඔන්න බලන්න. දැන් මේ දැන් මේ දැන් මේ අපි දෙන්න කතා කරන එක තියෙනවනේ. මේ කතා හ්ම් කරන්නේ හ්ම් මේ දැන්නේ ඔබතුමාට ඇහෙන්නේ. ඔව් ඔන්න බලන්න කණයි කණයි මනයි සම්බන්ධ වෙලානේ දැන් මේ සිද්ධිය දැන් වෙන්නේ මේ මොහොතේ. හ්ම් හ්ම් හ්ම් ඔන්න බලන්න දැන් ඔබතුමාගේ ඔය දැන් ඔබතුමත් එක්ක මොතන අපි තව පස් හය දෙනෙක්ව තිබ්බොත් එහෙම ඒ පස් හය හ්ම්. දෙනාටත් ওই සද්දෙම ওই විදිහට වදිනවනේ ගිහිල්ලා. වදිනවා. හැබැයි ඔබේ කන නෙමෙයිනේ යාගාව තියෙන්නේ. නෑ ආයතන වෙනස්. අන්න හරි. ඒ ආයතන 5 5 දින කිලු 5 දිනාගේ ආයතන පහක් තියෙන්නේ. එතකොට බලන්න ඊට පස්සේ ඒ ආයතන හයම පස්සේ දියකට තියෙන්නේ ඒ රාගදේශ මොහ ස්වභාවයත් වෙනස් එකිනෙකාගේ. එතකොට බලන්න දැන් පස් දෙනා පස් විදියකට නෝක හදාගන්න ඔය ඇහෙන එක එකම සද්දෙන් ආවට සද්ද තරංග ටිකක් වැදුනට පස් දෙනා හදාගන්නේ පහක්. අන්න උතන්දිම පේනට ඔබට හම්බේනික තාව පාරකත් හම්බෙන් නැති බව ඔව් නිශාන්ත මහත්තය දැන් මට හම්බෙන්න ඇති සමායන මම මේ බාධ කරනවට මට හම්බෙන්න ඇති එක තව එකිනෙට හම්බෙන්නේ නැහැ කියනවා නිශාන්ත මහත්තය ඔව් දැන් නිශාන්ත මහත්තයගෙන් මම මට ඇහිච්ච එකක් මම නිශාන්ත මහත්තයගෙන් මේ අහපව මම නිශාන්ත මහත්තයගෙන් මම අහන්නේ මේ මේ දැන් මට මට හම්බෙච්ච නැති ලෝකේ තව කාටවත් හම්බෙන්නේ නැහැ එතකොට මගේ ලෝකේ එළිය තිබුණා නම් තව කෙනට හම්බෙනවනේ හරියට හැරි එතකොට එතන නිශාන්ත මහතාර ඇතනත කතාවක් කියන්න කියන්න එක වැරදිනේ මම හරිතකොට ඇතනත කතාමට කියන්නව නමුත් මාව හිර වෙනවා එතන අන්න ඒක තමයි ප්‍රඥාවෙන් අල්ලගන්න ඕන තැන ඒක තමයි මේ අපිට මේ මැවෙන ලෝකේ දතාවයකින්මයි හැදෙන්නේ ඒ දතා දතාවයකින්මයි ගොඩනගින්නේ ඒ දතාවේ මූල ධාතුව තමයි අවිද්‍යාව මේකේ මේකේ ඔබතුමාට මම තව ඉස්සරහට ඒක විස්තර කරනවා ඒ කියන්නේ මම මේ වෙලාව වෙනකන් ඉන්නේ කෑල්ලත් එළියට දාන්න මේක හැදෙන හැටි. ඒ කියන්නේ DNA එකක් ඉඳන් හැදෙන හැටි. DNA එකක් කොහොමද හැදෙන්නේ කියන එක. ඒව දැනගත්තාම තමයි අපි ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ හරියටම. අර අර නිසා තමයි දැනගෙන පට්ට අසරණකම කියන්නේ පට්ට කියලා කියන්නේ. පට්ට කියන්නේ කියන වචන නෑ. ඔව් පට්ට අසරණකම නේ නිසා තමයි දැන් මේ හරියට හරි ඒ මට නිසාවත් හම්බ වෙලා නැහැ මට මාර ඒක තමයි නිසා දැන් ඔය නිශාන්ත මහත්තයා කියන්නේ නිශාන්ත මහත්තයා කියන විදිහට අර දැන් අපි ඇඟ දිහා බැලුවට දැන් මේ ඇඟ හම්බෙලා ඇඟ පේන්නෙත් නැහනේ ওই විදිහට ඇඟ ඇඟ හදාගන්න වෙන එකක්නේ එතකොට මේ කය දැකලත් නැහැ ඒ කියන්නේ ඇහැ රූප ගැටෙනවා කිව්වට ඇත්තටම ඇහැට රූප ගැටිලා නැහැ. ඇහැ ඇහැ රූප ගැටෙනවා කියන තැන මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? ඇහැ කෙලින්ම චක්කු චක් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයට ගැටිලා තියෙන්නේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයෙන් ගොඩනගපු මේ මේ විකෘතියක් තියෙන. ආවේගය තමයි මනසින් දැනගන්නේ. මනසින් දැනගන්න. ඒ කියන්නේ අපි කවදාකවත් ඇහැ බාහිරින් ඇහැ බාහිරින් දෙයක් දැකලා නැහැ. ඒක ඒක ගොඩ නැගින්නේ ඇතුළින්මයි. ඇතුළෙන්ම ඒක මාරම කතාවක්. අර මම ඉස්සෙල්ලා කිව්වේ දැන් ඔය ඇහෙන එක පස් දින කිව්ව පස් දිනකට පහක් නම් ඇහෙන්නේ එතකොට බලන්න ඔබතුමාට දැන් පේනවනේ අපි මේ විපාක වටේක ඉන්න කියන කතන්දරේ. ඔයාගේ විපාකයකට තමයි කනට සද්ද ඇහෙන්නේ. ඒ සද්ද නිර්මාණය කරන්නේත් මනේ. ඒක දැන් තීරණද මේ සිද්ධිය වෙනදී? මේ මේ මේක මේක මේ මේ මේ මේ හරිම මේ හිතාගන්න බෑ මේක මේ හිතාගන්න බැරි නිසානේ ඉන්න බුදු කෙනෙක්ම පහළ වෙන්නේ. දැන් ඔයාලට තියෙනවා කල්ප ගානක් පෙරුම් කුරුලා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතන්දරේ ගැඹුරු. ඒක තම ඒක ඊට වඩා දෙයක් තියෙනවා අපිට මේ තේරෙන් තේරෙන් මීට වඩා දෙයක් තියෙන මට ඉදන මීට වඩා දෙයක් තියෙනවා දැන් අපි නිශාන්ත මහත්තය දැන් හිතන්ඩකෝ මේ දැන් මම පොලො දැන් මම මට ගුවන ඉන්ඩ බෑනේ මට ගුවන ඉන්ඩ බෑ මම කො හැම වෙල්ලම අර අනිත්‍යය පැත්තකින් දාම කාය කොහෙ හරි ස්පර්සේලානේ අනිත් අනිත්තික කොහෙ පැත්තකට දැම කායි ස්පර්සේලානේ ඒ කායි ස්පර්ස වෙලා තියෙද්දී මේ දැම හිතකරන්නවා කියන්න ශාන්තමත් එතකොට මට දැන ස්පාර්සය මේ වෙන එකක්නේ දැමම දැම් මම හැදෙන එක නෙමෙන මට හම්බෙන්නේ එතකොට එතනම මුලා වෙලානේ අනිවාරයට අන්නේ එකයි දැම් බලන්න මේ අත අපේ මේ කයේ කොටස්ටික කියන්නේ ඇත්තටම නිකම්ම නිකම් මේ ගහක කොටස්ටියක් වගේ ගහක අත්තක් කපල දෙම්ම අත්ත දන්නවා ගහින් ඕ ඕ නෑනේ මේ. අර නිකන් නෑනේ ස්වභාවයන්නේ මේ කයේ තියෙන්නේ. කයේ කය හැදිලා තියෙන්නේ සුද්ධාෂ්ටක වලින්. ඒ කියන්නේ පඨවි තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක වල විවිධ සංකලනයන්ගේ එකතුවක් තමයි මේ කයේ විවිධ විවිධ කොටස් ටික. ඒක මේ හැදිලා තියෙන කොටස් ටික වගේ. එතකොට ওই ටික අරගෙන විඥාන ධාතුව ගමනක් යනවා. අර උපකාරික අරක උපකාරී කරගෙන මේක විඤ්ඥානය ගමනක් යන ඥාන ධතු ගමනක් යනවා ඒ කියන්න අර රිචාත් දැන් අද ගයන් මහත්තය බලන්න කරපු ඇඩ ටික බලන්න ඔක්කෝම ටික මේ වෙනක ඇඳෙන් නැගිට හයදලා හයදන්න කයදයා මේ මෙලෝදයක් දන්න දන්න දන්නවට විතරයි දන්නේ දන්නේ දන්නේ දල්ලේ ශන්තවත් මාරනය ආරම මේක මේක පිස්සුවත් දන්න එතකොට ඔයාට දැන් තේරෙනවා ගයන් මහත්තයා ඇයි එදා රජවරු සිටුවරු ඒ ඔක්කොම සම්පත් දාලා ඇවිල්ලා මේ මේ බුදු පියාණන් වහන්සේ ළඟ වැටුණේ කියලා. ඒකනේ ඒකනේ. ඕක තීවිච්ච නිසායි. ඒක තමා නේද? අන්න බලන්න බද්ද වර්ගයේ කුමාරවරු නැවතුනේ නැවතිල්ල කොහොමද? ඈ? අන්න බලන්න. අර නිශාන්ත මහත්තයා මේ තව හොඳ පොයින්ට් එකක් ගන්න තජ්ජාමනෝ විනාජාතු මං ඇහුවමයි. හරි මම තද්දාමනොත් වින්නට ධාතුවේ දැන් අර අපිට ඒ වගේ එකක්න මතක් කරලා දෙන ඒක නෙමේ ඒ වගේ එකක් ඒක ඒ ඒක නෙමේ ඒ වගේ එක ඒකත් හරීම ලස්සන දැනක් හරිම කෑ මම ඇව්වම ඒක නිසාමයි අපි රැවටෙන්නේ අපිට පේන්නම ඒකම අපි දකිනවා කියලා. ඒ කියන්නේ අපි ලෝකෙට අහුවෙන්නේ තියනවා ඉන්නවා කියලා ඔන්න ඔතනින්. තියනවා ඉන්නවා කියලා අහුවෙන්නේ ඔන්න ඔතනින්. ඔන්න ඕකට අහුවෙච්ච වෙලාවට ඔය ඔබතුමා මන් මට ඔබතුමාගේ තියෙන පුදුම සියුම් ප්‍රඥාවක් මම මේ ඇත්තම කියන්නම් හරි ඒ කියන්නේ ඔබතුමාට ග්‍රහණය වෙන්න ඕන කරන සියුම් තැන් ටික අහුවෙලා තියෙනවා ආයි දෙකක් නැහැ <laughs> ඔය ඔය කියන පොයින්ට්ස් මම වෙන්නේ නැහැ ලී විශාන්තම විශාන්ත මාතේ මම මම ගැහුවා මම පිස්සුවෙන් වගේ ගැහුවා ඒ හින්දා ඇති මං ඇහුවා මම පිස්සුවෙන් වගේ ඇහුවේ නිශාන්ත මහත්තයා කියන්නේ මම නිශාන්ත මහත්තයා කවුද දන්නේ නැහැ. නමුත් මට YouTube එකේ යද්දි එකපාරට අහුණා. මම පිස්සුවෙන් වගේ ඇහුවා. මම මේකේ ඉන්නේ. සාදු සාදු සාදු සාදු බලන්න ඒක <laughs> නිශාන්ත ඒක ඔව්. හම්බෙකුත් නෙමෙයි මේ ගයන් මහත්තයා කිසිම ওই කිසි දෙයක් අහේතුක නැහැ ওই කිසි දෙයක් අහම්බයක් නෙමෙයි ඔය ඔක්කොම ඔබතුමාට දැන් දකින්න පුළුවන් ඔබතුමාගේ අතීත සංසාර බව ඔබතුමා මේ ධර්මය හොද්දට ගවේෂණය කරලා තියෙනවා. ඒකේ යම් පොඩි පොඩි අඩුපාඩු තිබිලා තියෙනවා. ඒකනේ ආයි ඉපදෙන්න ඕනේ. හරිමයි ඒ ඉපදුන කෙලස් මල්ල නේද හරි කෙලස් මල්ල ඒ කෙලස් මල්ල ඉපදුනහට බලන්න අර අතීත භවහංග කියන කතන්දරේ බලන්න පළවෙනි චිත්තක්ෂණි අතීත භවහංග කියන ස්වභාවය ඔබතුමාට මේ මේ භවහංග වෙනවා භවහංග වෙනකොට බලන්න ඔබතුමාගේ ඒ ඒ ඒවා ඔක්කොම අර ඇදිලා එනවා දැන් ඔබට තේරෙනවද මේ කියන කතාව? මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව තුල තමයි කර්ම භවය පිහිටලා තියෙන්නේ. එහෙනම් ඔබතුමා මේ සංසාරේ ආපු ගමනේ කොටසක් ඔතන තියෙනවා. ඒ ඒවා දැන් ඇදිලා එනවා. ඔබ මේ ධර්මයේ පැත්තට පහත් අත්ත ඒ පැත්තට පහත් වෙනකොට ඒ පැත්තට තියෙන දේවල් එන්න පටන් ගන්නවා. ඒ මල් පිපෙන්න ගන්නවා ඒ අත්තේ. ඒ විදිහට ගෙඩි හැදෙන්න ගන්න. දැන් ඔබට වෙනත් මේ වෙන සිද්ධිය. <laughs> ආම්බයන්නේ. එහෙමයි එහෙමයි. ආම්බයන්නේ මේ. එහෙමයි. ආ ඒ කියන්නේ අපි මේ සංසාරේ මේ විදිහට දැන් ඔබතුමා මට හම්බ වෙන්නේ තහම්බෙකට නෙමෙයි. මට ඔබතුමා හම්බ වෙන්නේ තහම්බෙකට නෙමෙයි. ඔබේ ලෝකෙට නිශාන්ත කියන උපාදාය රූපේ හටගන්නේ හම්බෙකට නෙමෙයි. මගේ ලෝකෙට ගයන් ගයන් කියන උපාදාය රූපේ හටගන්නේ හම්බෙකට නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. අන්න හරි. ඔන්න ඕක ඥානින් ඔන්න වලින් දකින්න කිසිම දෙයක් අහිතුක නැහැ. කිසිම දෙයක්. ඉතින් මේක මා පුදුම කතන්දරයක්. ඒක ඒ විදිහට තමයි සකස් වෙන්නේ. ඒ ඔබතුමා අර මේ ඊයේ පෙරේදා දාපු සාකච්ඡාව ඇහුවද අර ඇතුලෙන් එළියට කියන කතාව. ඇහුවත් මේ සමහර ප්‍රොජෙක්ට් එකෙන් හැටි මම ඇහුවා ප්‍රොජෙක්ට් එක ඒකේ ඒකේ ඒකේ අන්තිම හරිය මම කිව්වේ දැන් ඔබතුමාට ඔය කිව්ව ටික ඔබතුමා අතීතයට ගිහිල්ලා එක සිද්ධියක් වෙනස් කරොත් එතන ඉඳලා මුළු ලෝකෙම වෙනස් වෙනවා නේද ඕ නිසාන්තම දැන් ජීවිතේ මම කසාද නොබැඳ හිටියානා මම යනේන තැන් බව වෙනස් වෙනවනේ එකක් නෙමෙයි ඔබතුමාගේ වෙනස් වීම තුළ මුළු ලෝකෙම වෙනස් වෙන කතන්දරේ දැක්කේ නැද්ද ගැඹුරට ගැමුරට දැක්කෙන නිසන්ත මහත්තය මට එතන ප්‍රශ්නයක් ආව ගැන්නේ මේ මහ මෝඩ ප්‍රශ්නය ඇත්තට මට නොතේරුම්කම මේ මට ආවේ දැන් එක්කෙනෙක් නිවන් දකිනව නිශාන්ත මහත්තය ලෝක වෙනස් වීමක් තියෙනවා නමුත් අරගොල්ලෝ ඊට පස්සේ යාට සම්බන්ධෙන කට්ටිය මේ එන්න ඇති එකක් වගේ මට ඇහුනේ මට වැරදි වෙන්න ඇති. ඔන්න ඔන්න ඔන්න බලන්න ඒක තමයි අනුමාන ඒ කියන්නේ තව පාරක් අහන්න. තව පාරක් අහන්න. තව පාරක් අහන්න ඔයාලට උත්තරේ හම්බුනේ. ඒ කියන්නේ දැන් ඔබලා පළවෙනි සැරේ ඇහුවාම ඒක හරියට නිකන් අර අර ලොකු කැලෑවක් වෙවිලා තියෙන වත්තකට අර නිකන් කැත්තෙන් ගහගෙන ගියා වගේ ඉස්සල්ලාම. ඊට පස්සේ ඒ කැත්තෙන් ගහපු ටික ඊට පස්සේ උදැල්ලෙන් සුද්ධ කරන්න ගන්නවා. ඊගාව ටික. අන්න ඊගාවට ඊගාව මට්ටම සුද්ධ කරන්න ගන්නවා. දැන් තේරුණාද මං කියන දේ? ඊගාවට ඊගාව මට්ටම සුද්ධ කරන්න ගන්නවා. ඔන්න ඒ කියන්නේ පියවරවල් ගානකින් වත්ත සුද්ධ වේ ඕක සුද්ධ වෙන්නේ ওই විදිහට එතකොට එහෙමයි බලන්න, එහෙමයි එහෙනම් බලන්න පළවෙනි සැරේ තාම ওই ගිහලා තියෙන කැති පාර විතරයි එතන එහෙමයි එහෙමයි ඔබතුමා තව සැරයක් ඇහුවොත් තව සැරයක් ඇහුවොත් ඔබතුමාට ওই කිව්ව කතන්දරේ තේරෙයි මම පොඩි උදාහරණයක් කියන්නම් හ්ම් ඔබතුමා ගියවා ගිය ගිය භවයේ කොයි වගේ කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? ඇත්තටම දන්නේ නැහනේ. ඊට ඉස්සල්ල එකේ කොහොම වෙන්නේ නැද්ද? දන්නේ නැහනේ. ওই විදිහට ඔය විදිහට ඔබතුමාට එකක්වත් දකින්න බෑ නේද? එහෙනම් බලන්න ওই විදිහට ආපු ගමනක මේ මේ භවයේ මිනිසෙක් කියලා ඉපදිලා ඉන්නවා. මොන හොඳට අහගන්න. ඔය වගේ ගංගක ගංගානම් ගංගේ නදී. එහෙම නැත්නම් අපි ගමු ලෝකේ තියෙන දිගම ගඟ. නයිල් නයිල් ගඟේ ඉවුරේ තියෙන වැලි කැට ගන්න ගණන් කරත් ඔබතුමා ආපු මේ සංසාර ගමන ගණන් කරලා ඉවර කරන්න පුළුවන් වෙයි. බෑනේ බෑනේ එහෙනම් මෙතනින් නතර නොවුනොත් ඉස්සරහට යන්නත් තියෙනව නේද වගේම කකුල් දෙකෙන් ඒ වගේ ඕ සිව්පා දසපා 31 ලෝක ධාතු විවිධ ස්වභාවයන්ගෙන් ඉපදෙන්න තියෙනව නේද ඔව් ඔන්න අහගන්න දැන් නිදහස් වුණොත් ඒ ඔක්කොම නිදහස් නේද ආ හරි හරි හරි හරි හරි ඒ ඔක්කොමලා <laughs> හරි හරි දැන් ඔබට තේරුණාද මේ කිව්ව කතාව ඔව ඒ ඔක්කොල නිදහස් හරි හරි හරි මාර තැනක් මෙතන ඒ ඔක්කොමත් එක්ක ඉන්න සම්බන්ධ වෙන්න ඉන්න ඔක්කොමත් එතනට සම්බන්ධ වෙන්නේ නැහැ නේද එතකොට? ඒ ඔක්කොම කැඩෙනවනේ. ඔව් ඔව් ආව් ඒ ලින්ක් කැඩෙනවනේ. ඒ කියන්නේ දැන් ඔබට තේරෙනවද මේ කතන්දරේ කොච්චර ගැඹුරක්ද තියෙන්නේ කියලා? මම ඒ කිව්ව කය. ඒක තමයි ඒක තමයි. ඒක ඔබ තමයි ඒක තමයි ඒක තමයි. තව බලන්න දැන් බලන්න මේ අත්භවයේ ඔය වගේ ඔබත් එක්ක ඉන්නවා නේද? ඔබත් සම්බන්ධ වෙලා දැන් බලන්න ඔබත් එක්ක සම්බන්ධ වෙච්ච අය ඒගොල්ලෝ වෙන වෙන ආයි සම්බන්ධ වෙලා ඉන්නවා ලින්ක් ගොඩක් නේ. එහෙමනේ ඔව්. ඔබේ වෙනස් වීමත් එක්ක ඒ ඔක්කොම කැඩෙනවා නේද? ඔව් ඔව් ඔව් අර දාමේ මේ මේ මේ මේව වෙන වෙනස් වෙනවා. සම්පූර්ණව වෙනස් වෙනවා නේද? දැන් එහෙනම් බලන්න එක්කෙනෙක්ද මේ ගමන යන්නේ කියලා. තේරුණාද ඔබට? නෑ නෑ. එහෙනම් ඔබේ වෙනස් වීම ලෝකයම වෙනස් කරනවා නේද? ලෝක කතා වෙනස් වෙනවා දැන් ඔබට තියෙනවා දෙන එක රහතන් වහන්සේ පිරිණිවිනවා කියන්නේ මුළු ලෝකයම වෙනස් වෙනවා තේරුණාද ඒක වෙනස් වෙනවා ඒක ඒ ඒක ඇත්ත ඇත්ත දැන් ඔයාලට තේරෙනවද මේ කිව්ව කිව්ව කතන්දරේ අර ඉස්සරහට දෙන්න තියෙන ඔක්කොම වෙනස් වෙනව නේද ලෝකෙම එහෙමයි ලෝකෙ වෙනස් වෙනවනේ ඔය ඇත්ත ඇත්ත දැන් ඔබට තේරෙනවා කතාව එහෙනම් ඔබ විතරක් තනියෙන් නිවෙන ගමනක් නෙවෙයි නේද මේ නෑ නෑ නෑ දැන් අපි කුසකට ගියාම දැන් තව කුසකට අන කොහේ යනවා කියමුක එතකොට එතනත් දුකක් දීලා එක් පරිසරේම දුක පත් කරනවනේ දැන් අම්මා අම්මවත් දුකට පත් කරනවා දැන් මේ ඊට ඒ ඔක්කොම නිදහස් වෙනවනේ දෙයකින් ඒ දුකෙන් නිදකොල්ල ඒගොල්ල නිදහස්නේ ඔබ නිසා කර්ම රැස් කරගන්න ඔක්කොම නිදහස් නේද එතන අන්න හරි මම පහිතා කරුණක් දැන් තේරුණා ද මේ කිව්ව කතාව මේ බොහොම ගන්න බව මේක ඇවිල්ල මහා ගැඹුරු මහා ගැඹුරුම කතාව ඒක තමා නේද ඇඟ හිරි වැටෙන කතාවක් මේ කතාව ඇත්ත ඇත්ත ඇත්ත එනම් බලන්න ඔබ කියන්නේ එතරින් තේරුම් ගන්න ඕනේ ඔබ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ඔබ මේ ධර්මතාවයක් තුළ මේ පැනල් එකේ එක පොයින්ටයක් විතරයි දැන් ඔබට තේරුණාද ඔබ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ඔබ මේ ලොකු පැනල් එකක එක්කෙනෙක් විතරයි දැන් ඔබට තේරුණාද ඒ කිව්ව කතාව මොකක්ද ඔව් ඇත්ත ඇත්ත ඇත්ත ඒක මේ මේ දිනා මේ මේ මේ හිතන්න ලොකු දෙයක් නේ හිතන්න ගැනට ජීවිත කාල හිතුවත් ඉවර කරන්න වැරීම හිතල බෑව හිතල වැඩකුත් දර වචන කතා කරලා විතර කරන්නත් පාරු වෙන වැැකිව කතා අන්න වලන වචන මහා ගැඹුරු මහා ගැඹුරු කතාව අන්න ඒකයි ප්‍රඥාවන්තයට විතරක් මේ කතාව තේරෙන්නේ අන්න දැන් තේරෙනවා ඇයි මේ ප්‍රඥාවන්තයට විතරක් මේ කතාව තේරෙන්නේ ප්‍රඥාවන්තයට විතරක් මේක දැනෙනවා කියලා මේ කිවි බුදු පියාණන් වහන්සේ මේක ප්‍රඥා ඇහැකට විතරමයි ප්‍රඥාවකට විතරමයි තේරෙන්නේ. මේ කතාව. නිශාන්ත මහත්තයාම තා චූට දෙයක් අහන්නද මෙහෙමයි. දැන් එතකොට මේ මේ මේ මට කොයි වෙලේවත් මේ ලෝකේ මේ ඉපදිලා නැහනේ. දැන් එක එකම දෙයක් දෙපාරක් එන්නේ නැහනේ. එන්නේ නැහැ. එතකොට මට සංසාරෙම බැලුවත් අර නිශාන්ත මැදේ වතනෝනි කියනා වගේ මම දැකලත් නැහැ අහලත් නැහැ දැනගනත් නැහැ දැනිලත් නැහැ දැනගනත් නැහැ එහෙමනේ එතකොට මේ එකම දේ දෙපාරක් හටගෙනම නැති ලෝකයක් නේද මම මේ නිතර මේ කෙලෙස් නිසා උපද්දගන්නේ. හරියට හරි. ඇත්තටම ඔබ උපද්දනවා නෙමෙයි. ඔය කිස් ඔය ධර්මතාවයේ ස්වභාවයම උහුමයි. ඒ කියන්නේ ඇත්ත වැහිලා බොරුව තමයි යන්නේ. ඒක අවබෝධ කරගන්න එක තමයි මේ ප්‍රඥාවකින් වෙන්න ඕන සිද්ධිය. අන්න ඒකට තමයි මේ බුදුවරු පහළ වෙලා කියලා දෙන්නේ. බුදුවරේ පහළ වෙන්නේ අකුරු 8යි පද තුනක තේරුමක් කියලා දෙන්න. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක. සිල් රැක්කන්න නෙමෙයි බුදුරු පහළ වෙන්නේ. තේරුණාද? බුදුවරු පහළ වෙන්නේ පවතින අනිච්ච දුක්ඛ අනාත්ත. මෙන්න මේ කියන ත්‍රිලක්ෂණය පහදලා දීලා යන්න. ඒක තමයි අර පින්නුවේ අත්තක්කරා සීනිපදා සම්බුද්දේන පකාසිතා කියලා. බුදුවරු පහළ වෙන්නේ සිල් රැක්කන්න නෙමෙයි මිනිසුන්. සිල් වෘත රැක්කන්න නෙමෙයි. අකුරු වටයි පද තුනක තේරු මේ මේ වචන තුනක මේ මේ තේරුමක් කියලා දීලා යනවා. අන්න ඒක තමයි ත්‍රිලක්ෂණය කියලා කිව්වේ. තේරුණා. එහෙනම් බලන්න අනිච්ච ධර්මතාවය නේද දැන් ඔබතුමා කිව්වේ. <laughs> ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන තැන. ඒකයි මම හැම තැනකදීම පෙන්වන්නේ බුදුරේ පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින ධර්මතාවය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ධම්ම නියාමයක්. මේ නියාමයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනිච්ච කියන්නේ දතාවයට. දතාවේ කියන්නේ අපි මේ අහුවෙන තැන දෙකක් හැටියට අහුවෙනවනේ අභ්‍යන්තර බාහිර කියලා. ওই දතාවේ කියන්නේ සමුදේ ධර්ම, නිරෝධ ධර්ම කියන එකයි දතාවේ කියන්නේ. අනිච්ච ඒකයි කියන්නේ අනිච්ච කියලා කියන ගැඹුරුම තැන තමයි උතන. ගැඹුරුම තැන. උදේ වය කියන එකයි අනිච්ච කියලා කියන්නේ. ඔබ දැන් තේරෙනවනේ මේ හට ගැනීමම දුකක්මයි. ඒකේ ගන්න ආත්මීය සාරයෙන් ගන්න දෙයක් නැහැ හේතු ඵලවම සකස් වෙන ක්‍රියාවලිය. විතරමයි තියෙන්නේ. තාවකන් නිශාන්ත මහත්තයා දැන් අපි හැමදිසම ඇක්ටව්නේ හැමදිසම ඇක්ටව මේ අපේ ආයතනට ඇක්ටව් එතකොට අපිට මේ දැන් ඔය සැනයක් පාසා වෙන එක අල්ලන්ට බෑනේ දැනට අල්ලන්න බෑ එතකොට අල්ලන්න බැරිුණාව නිශාන්ත මහත්තයා මට ප්‍රමුඛ වෙන එක තියෙන්නේ ආයතන හරහා ආයතන හරහා කියන්නේ අර හිතට ගන්න එක අර තියෙන අපේ උපකරණ ටික තියෙනවනේ උපකරණ හරහා මට ප්‍රමුඛ වෙන එකක් තියෙනවනේ ප්‍රමුඛ ප්‍රමුඛ වෙන එක ගැන නේද මට දැනට පුළුවන් මේ ගැන මගේ හිත බලන්න කියමුකෝ ඔව් ඒක ඒක තමයි හරි මොකද දන්නවද දැන් gedara වුණා අපිට එකපාරම පේන්නේ බිම අපිට කුණු කුණු කුණු ඇටිලා තියෙනවා කියලා ලොකු කුණු ටික නේද පේන්නේ ඉස්සල්ලාම අන්න එහෙනම් ඒක තමයි ඉස්සල්ලාම කොස්සෙන් අතු ගාලා දාන්න පුළුවන් එක නේද අන්න කතු ගාලදාන්න ඉස්සල්ල ඒක තමයි හරි වාකිව එක හරි ඉස්සල්ලම ඔයාට මේ බරපතල විදියට ගැටෙන ටික තියෙනවා නේද අන්න ඒ ටික බලන්න ඉස්සල්ලම ඒ ටික බලනකොට තමයි ඒ කියන්නේ ඒ ලොකු කුණු ටික තමයි ඉස්සල්ල සුද්ධ වෙන්න ඕනේ දැන් අපිට කුණු ගොඩක් තිබුණාට gedara අපි වෙන වත්තේ ලොකු කුණු ගොඩක් තියෙනවා කියලා ওই කුණු ගොඩේ ලොකුවට ලොකුවට තියෙනව නේද පින්න අර චූටි චූටි ඒවා අර ලොකු කුණු ගොඩේ චූටි චූටි කුණු අපිට අහුවෙන්නේ නැහැ නේ මුලදි මුලදි දැනට අහුවෙන්නේ නැහැ නේ. අහුවෙන්නේ නැහැ. එන බලන්න ලොකු කුණු ටික අයින් කරනකොට නේද ඊට කුඩා කුණු පේන්න ගන්නෙ. පේන්න ගන්න ඕ පේන්න ගන්න. ඔන්න ඔහොම යන process එකක් තියෙන්නේ. ඕකට තමයි කිව්වේ වීතික්‍රම පරිඋට්ටාන අනුශය කියලා. වීතික්‍රම කියන්නේ ඔන්න වගේ ලොකුවට තියෙන කුණු ටික. ඔය කුණු ඔන්න ඔක තමයි කොස්සෙන් අතු ගාලා දාන කතන්දරේ. ඕක තමයි ඉස්සල්ලාම දකින්න ඕනේ. දැන් ඉස්සල්ලාම කියන්නේ ඔබ ඇලෙන, ගැටෙන මෙන්න මේ සිද්ධිය ටික ඉස්සල්ලාම බලන්න. ඒගැන්න ඔබ ඉස්සල්ලම බලනවා මේ මේ වෙලා ඔබට මේ ප්‍රමුඛ වෙන දේවල් ගැන ඔබ මේලා ඇලෙන්න්න යනන ඔබලන්න අයමකද වන්න කොකටද මම ඇලෙන්න්නකී ඇත්තටම මේක ඇලෙන දෙයක් බාහිරී තියෙනවාද අන්න ඔන්න විදිට බන්නකොට බලන්නකොට ගැටන්න දෙයක් තියෙනවාද එහෙනමේ ප්‍රශ්න තියන එහෙන් කවුරු මොනව කරත් කිව්ව මේ හිතින්නේද හදල දෙන්නේ මෙහෙම මෙයා කරනවා මෙහෙම මෙයා කරනවා කියලා කියනවා කියලා අන්න එතනයි අල්ලගන්න ඕනේ අන්න එතන නිශාන්ත මහත්තයා මේ සමා වෙන්න මම හිතන්නේ ඔබතුමා කියවල ඉවරෙත් දන්නේ මේ සමා වෙන්න මේ මේ මගේ ඔළුවට එක එක වෙනවනේ මේ මේ නිශාන්ත මහත්තයා දැන් අපි දැන් බාහිරයක් හදාගත්තාම අපිට අභ්‍යන්තරයක් හැදිලානේ ඔව් ඒ රූපයක් හැදින කියන්නේ අපිට ඇහක් හැදිලානේ ඒ කියන්නේ මට මට පේන රූප තියෙනවා රූප පේන මමෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා ඒ <laughs> මමෙක් ඉන්නවනේ අන්න හරි කය ස්පර්ශය තියෙනවා කය තියෙනවා නැතුව නැතුව බෑනේ වෙන්නේ නැහනේ මේක ඔව් මේක එනවා එතකොට මේ එතකොට ඒ අවස්ථාවේ අර රූපය ගැන විතරක් නෙමේ මේ දැන් රූපය දකිද්දි අපි ඇහත් දැකලද කියන්නේ අර ඉපදිලාම නැති රූපය කියද්දී ඉපදිලාම නැති ඇහත් අපිට මේ කියන්නේ හිතිලාද අන්න හරි හොඳටම හොඳ හොඳ තැනක් ඔබ ඉගෙනගෙන තියෙනවා නේද ඔබ දන්නේ කොහොමද පේන්නේ ඇහැට කියලා ඔය මේ ස්කොලෙන්න උගන්න ඒන වරදන මාරයක සබ්ජ මනහරහා දැනගත්ත දෙයක් නේද ඒක දැනගෙන මනින්නේ දෝ විදියට හිතින්නේද මනින් මනින් මන ඒ ඒ දැනගත්ත හැකො හිත්තිය දැනගත්ත හැත්තියෙන් හිතේනේ දැංගවට තේරණ දේන ඒ හැල්ලන්න පුළුවන්ද ඒ හල්ලන්න බෑ ඒ හැ හිතෙන හැක් නේද තිීන්න හිතෙන හැක හිතෙන කනක් හිත අර විදිියමයි නද එතකොට බලන්න ඒනම් අපි ඉගෙනගෙනදුන පේන්නේ හැකට කියලා ඇහෙන්නේ කනකට කියලා එහෙනම් මේ පේනවා කියන ස්වභාවය දැනගන්නෙත් හිත්තිම්බන එවල ඉපදිච්ච හැන්නේද හිතින් ඉපදෙට උපද්දල දෙන හැනේ දර තියෙන්නේ අන්න එකට කියන මනෝ හැ අන්න එකට කියන සලායතන හැ කියලා දැන් තීරණාද ඔය තුනක් එකතු කරන හැනේ ආනිසංසමත් කියන්නේ තුනක් එකතු වෙලා පේනවා කියන තැනමයි ඇහැ තියෙන්නේ ඒක තමයි තේනවාගෙන ඔය හැතම ඒ ඕක තමයි අපි ඒ හැටතම අපි <laughs> ඒ හැටතම අපි මස්ස හැකි මේ මස්සයෙන් පේන කියලා කියන්නේ අන්න හරි මස්ස ඒක මස්ස හැනෙමි අන්න මස්ස හැනේ මේ අපි කියන්නේ එහෙමයි අන්න හරි අපි හිතන් ඉන්නේ මේ මස්ස හැට පේනවා කියන්නේ ඕකයි කියලා ඒක නෙමෙයි ඕකයි කියන්නේ නෑ නෑ ඔය තියෙන්නේ සලායත නැහැ සලහා යුත නැහැ තමයි ඔය තියෙන්නේ එහෙනම් බලන්න ඒ ඇහැ ඉපදිච්ච වෙලාවෙම නේද රූපෙ තියෙන්නේ එහෙම එහෙම එහෙම ඒ පේනවා කියන එකයි ඇහැයි පේනවා කියන හිතයි තුනක්ද එකක්ද? එකක්නේ. එකක් අන්න එකද. පේනීමයි. පෙනීමයි. ඇහැයි රූපේ. ඒක පේන හිතයි එකක්. ආ ඔන්න ඕක තමයි චක්කු සම්පස්සය කියලා අහුවෙන තැන. ඔන්න ඔතන. ආන්න දැක්කද? ඔය ඔතන තමයි හැදෙන තැන. රූපේ හැදෙන තැන. ඔය හැදෙන්නේ කොහෙද? මන ආයතනය තුළ. ඔය ස්පර්ශ වෙන්නේ ඔන්න ඕක. ඔය ස්පර්ශය කියලා කියන්නේ මොන උතන්ට? නිශාන්ත නිශාන්ත මහත්තයා තව එකක් අර පහනේ උපමාව තියෙන්නේ. දැන් පහනේ ඇතුළ අපිට දකින්න බෑනේ. මම කියන්නේ නිශාන්ත මහත්තයා මම තේරෙනවා ඉතින් අර නිවිනිවිපත් වෙන එක අපිට දකින්න බෑනේ. ඔව්. අර අපිට ප්‍රමුඛ වෙන්නේ පහනේ දැල්ලනේ. ඔව්. එතකොට අර නිශාන්ත මහත්තයා උපමාවට අර අර තුනක් එකතු වෙලා පත්තු වෙලා ඕක මෙය වෙලා ආයෙ පත්තු වෙන එකක් තියෙනවනේ ඊගාට යන එක. ඔව්. ඵලය ඵලය හැදෙන්න නෑ ඵලය හේතුවට අයිති නෑ. එහෙම නිශාන්ත මහත්තයා කියලා දෙනවනේ. ඔව්. හේතු නිසා පලේ හටගත්තට පලය හේතුට අයිතින අර අතන මුදාම නිශාන්තමතය මංහන්න දැන් අපි මේ ඕක දැන් සාමාන්‍ය රූපයකද අපිට දකිින්ට බෑන අපි අර ප්‍රමුඛ ප්‍රමුඛ වෙන එක තමන්නේ දකින්න ඕන ඒක මේ ආයහන්න ඕක ඕක දකින්න පුළ මස්සහෙන්නෙමේ ඕක දකින්න පුළ ප්‍රඥා හෙන් විතරයි දැන් ওই පහන සිද්ධිය අපිට පේනවා දැහැට ඇහැට පේන්නේ නෑ නෑනේ පේන්නේ නෑනේ ඕක අල්ලන්නේ අපි තුන්වෙනි ඇහෙන්නේද ඕක දකින්න සිද්ධ වෙනවයි කියලා. දැන් මේ ඔබ ඔබ ওই ඉන්න තැනක ලයිට් එකක් දැම්මොත් බල්බ් එකක් දැම්මොත් ওই බල්බ් එකක් තප්පරයට 55 වාරයක් නිවි නිවි පත්තු වෙනවා. අපිට පේනවා. පත්තු වෙනවා. ඒක අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන්නේ නැහැ. අපේ ඇහි වේගය නෑ ඒක අල්ලන්න. අපේ ඇහි වේගයට වැඩිය වේගිකින් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. එහෙම එහෙම. ආන්න ඒක අල්ලන්න තියන්නේ අපිට එහෙනම් කොහෙන්ද? ප්‍රඥාවෙන් නේද? එහෙම එහෙම. නිශාන්ත මත තාවයකක් නේද දැන් ඔය මේ දැන් ඇහැ දියුණු කරනවා කියලා අපි සාමාන්‍යයෙන් ඔය නොපෙනෙන අපේ අපි කියන රුවන්වැලි සෑය ඇතුළ දකින්න පුළුවන් කෙනෙක් කියලා. එතකොට ඇහැ දියුණු කරනවා කියන්නේ මේ ඔය මස් ඇහැ නෙමෙයිනේ. ඔය තුනේ ඇහැනේ. අන්න හරි ප්‍රඥා ඇහැ තමයි. ඒ ප්‍රඥා ඇහැ දියුණු වෙනකොට අභිඥා ශක්තියින් වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ ප්‍රඥාවෙත් ඉහළ ඉහළ ඉහළ ඉහළ ස්තර තියෙනවා. දැන් අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් දැන් අපි හිතමු සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ප්‍රඥා ස්වභාවය නෙමෙයි සකදාගාමි වෙච්ච කෙනාගේ ප්‍රඥා ස්වභාවය ඊටත් වැඩිය දියුණුයි. සකදාගාමි වෙච්ච වෙලා කෙනාගේ ප්‍රඥා ස්වභාවය නෙමෙයි අනාගාමි වෙච්ච කෙනාගේ ඊටත් වැඩිය දියුණුයි. අනාගාමී පුද්ගලයාගේ අරිය ශ්‍රාවකයාගේ ප්‍රඥා ස්වභාවය නෙමෙයි අරිය තුන්වහන්සේ කියන්නේ අරිය තුන්වහන්සේ කියන්නේ ඊට ගොඩක් දියුණුයි. අරිය තුන්වහන්සේලා අතරත් ඉන්නවා මෙන්න මේ වගේ අභිඥා ශක්තිය අභිඥා ශක්තියින් තියෙන මේ මහරහතන් වහන්සේලා ඊට පස්සේ අභිඥා ශක්තිය නැති රහතන් වහන්සේලා. එතකොට අභිඥා ශක්තිය නැති රහතන් වහන්සේලාගේ තියෙන ප්‍රඥා මට්ටම නෙවෙයි අභිඥා ශක්තිය තියෙන රහතන් වහන්සේලාට තියෙන්නේ. දැන් තේරෙනවද කිව්ව දේ? ඒ ප්‍රඥාවේ දියුණු මට්ටම තමයි මේ අභිඥා ශක්තියන් කියන්නේ. ඒ කියන්නේ ඒ එහාට එහාට තේරුණාද දැන් ඒ කිව්වා එතකොට බුදු පියාණන් වහන්සේ කියන්නේ ඕකේ අග්‍රස්ථානය ප්‍රඥාවේ ආ ඒ ප්‍රඥා මට්ටමට කාටවත් වෙන්න බෑ ඒ ප්‍රඥාවේ සුවිශේෂීම තැනක් එතන ඒ හරහා උන්වහන්සේට සම්මා සම්බුද්ධ ඥානිය අනවරත ඥානිය මේ විදිහට මේ කියන්නේ ඉන්ද්‍රියෝ පරිපරියෝ ඉන්ද්‍රියෝ පරිපරිපත් ඥානෙ මේ විදිහට ශ්‍රද්ධා සාධාරණ ඒ කියන්නේ උන්වහන්සේට දෙසැත්තේ ඥාන කියලා සුවිශේෂී ඥාන 73ක් තියෙනවා. ඒ ඥාන 73න් ඥාන 6ක් තියෙනවා ෂඩ්අසාධාරණ ඥාන කියලා. මේ ෂඩ්අසාධාරණ ඥාන කිසිම කෙනෙක්ට පිළිටන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට හරි අර අරිහත් මේ මේ බුදුවරයෙක්ටවත් පිළිටන්නේ ඒක සම්මා සම්බුදුවරයෙක්ට පමණක් පිළිටන එකක්. එතකොට බලන්න ඒ ඒ ඥානීය කියලා කියන්නේ ප්‍රඥාවේ සුවිශේෂිත තැන. තේරුණාද? එහෙමයි එහෙමයි. එතකොට දැන් රහතන් වහන්සේලා අතර හැම රහතන් වහන්සේගෙනුටම අර ඥාන 67ම පිහිටන්නේ නැහැ. ආ ඒකෙත් එක එක ස්වභාවයන්. දැන් දැන් බලන්න ඒ දැන් හොඳටම පේනවනේ. දැන් මේ අග්‍රක්ෂාවක මේ මේ මේ සරියුත් මුගලන් රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට පිහිටපු ප්‍රඥා මට්ටම පිහිටියේ නෑ තාරක්කා. එතකොට බලන්න මුගලන් මහ රහතන් වහන්සේට පිහිටපු සමහර හැකියාවන් ඒ ප්‍රඥා මට්ටම පිහිටුවේ නෑ සරියුත් මහ රහතන් වහන්සේට. හිතලා බලන්න. ඒ වගේ දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් තිබුණ සුවිශේෂී මේ ඥාන. එතකොට ඒ මේ වගේ බැලුවාම රහතන් රහතන් වහන්සේලා අතර අවබෝධය එකයි. හැබැයි අර ප්‍රඥා මට්ටමේ දියුණුව වෙනස්. තේරුණා. ආ එතකොට බලන්න ඒ ඒවට අනුව තමයි ලෝකේ දකින්නේ. ඒවට තමයි ලෝකේ දකින්නේ. ඒ කියන්නේ බුදු දැන් මා දැන් මහකාශ්‍යප මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට බලනවා. මේ ඉපිදිලා මෙරි මෙරි යන ස්වභාවය. මිනිස්සු මේ මව් කුසට එන හැටි ඊට පස්සේ ඉපදෙන හැටි ඔහොම බලන් ඉන්නකොට ඔක බුදු වියන් වහන්සේ දකිනවා. මෙයා මෙයා මේ කියන්නේ එයාගේ අර සුවිශේෂී ධ්‍යානයේ ඒ සුවිශේෂී ධ්‍යාන වලට සමවැදිලා උන්වහන්සේ බලනවා. මේ මිනිස්සු මේ මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ සංසාර භවය ගැන දකිනවා. බලනකොට බුදුපියන් වහන්සේ ඥාණයෙන් දකිනවා දැන් මේ කවුද මේ මහ මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වගේ දේවල් දැක දැක ඉන්නේ කියලා. අර ඒක පෙන්නනවා අතත් දික් අර වක්කලත දික්කල සැනින් එතනට වඩිනවා කියලා. අන්න බුදුපියන් වහන්සේ දැකලා වැඩලා ඉඳන් කියනවා මේ ඕක හැබැයි අන්න බලන්න ඒ ඒ ඒ උන්වහන්සේට ඒ රහතන් වහන්සේට හම්බු නොවිච්ච දෙන තමයි මව්කුස තුලදීම බිඳි බිඳි යන ස්වභාවය. ඒ කියන්නේ මව් කුසින් මව් කුසින් එළියට එන්නේ නැතුව ගබ්සා වෙලා මැරෙන ප්‍රමාණයක් ඉන්නවනේ. හ්ම් ඒක උන්වහන්සේට දකින්න බෑ. එතකොට වන් ඒක බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔය මව් කුස ඇතුලේ නොයිපදී මැරිලා යන ප්‍රමාණය ඉපදෙන ප්‍රමාණයටත් වැඩි වැඩි කියලා. දැන් ඔබතුමාට තේරෙනවනේ මේ ප්‍රඥා මට්ටම කියන්නේ මොකද්ද කියන එක. එහෙමයි එහෙමයි එහෙමයි. අපි පොඩි උදාහරණයක් කිව්වේ. අපි ඕ අහලා දෙන්නේ කතා ටිකක් හැටියට නේද? ඔය කතාවේ ඇතුලේ තියෙන්නේ මහා ගැඹුරු කතාවක් ගයන්න ඔහත් අපි සරණ ගිහිල්ලා තියෙන්නේ අන්න ඒ වගේ ශාස්ත්‍රවරයෙක්ව. ඒක තමයි ඒක තමයි හිතාගන්න කියන්නේ මේ මේ හිතට හිතාගන්නත් බැරි තරම් මේ මේ කතන්දර නෙමෙයි නේද? කියන්නේ එහෙනම් ඔබතුමාට පේනවනේ අර කල්ප ගානක්. <laughs> කල්ප ගානක් පෙරම්පුරල ආපුවා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතාවේ ගැඹුර ඔබතුමාට දැන් පේනවද? ඒක මේ නිකම් මේ ඉපදෙන කතාවක් නෙවෙයි. එහෙනම් මොන මොන සද්ධාාවක් ඇති වෙන්න ඕනද හිතේනේ අන්න බලන්න. එතකොට බලන්න උන්වහන්සේ ඒ අවබෝධ කරගත්ත දේවල් වලින් අපිට දේශනා කරලා තියෙන්නේ ඔය සූවිසි පට්ටානිය කියලා හරි අභිධර්මයේ කියලා හරි දේශනා කරලා තින්නිත් අර ඇක්ටීරියා වනාන්තරයක් වගේ න උන්වහන්සේගේ ධර්ම උන්වහන්සේ අවබෝධය කොළ කීපයක් විතරයි දේශනා කරලා තින්නේ. මොකද අපිට තේරුම් ගන්න බෑ. අපිට තේරුම් ගන්න බෑ. ඒ දේශනා <laughs> ඒක නිසා නේද ඔබතුමයිමයි දෙන්නම තාමත් මේ සංසාරේ සංසාරය සංසාරය අන්නේ එකයි වැඩි එතකොට එහෙනම් බලන්න එළිය තියෙන දේවල් හොයාගෙන යනවනේ නිශාන්ත මහත්තයා ඒක උන්වහන්සේ වගේ කෙනෙක්ද කියන එක යටපත් වෙලා තිබුණේ මේ කාලයගේ වැලි තලාවට අන්න ඒකින් ටිකක් තමයි මේ එළියට දාන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ ටිකක් තමයි මේ දාන්න උත්සාහ කරන්නේ මොකද උන්වහන්සේ කොයි වගේ ප්‍රඥාවන්තයේද කොයි වගේ මේ මේ සාස්ත්‍රවේදීද කියන එක පොඩ්ඩක් අපි දැනගෙන තියෙන්න ඕනේ නැත්තම් අපි කොටු වෙනවා අර නිගණ්ඨ ධර්ම වලට. සිල් රකින්න සිල් රකින්න නේද? සිල් රකින්නවා කිසි. ඒකත් ඒකත් එන්න ඕනේ. ඇත්තටම ඒ ඒ සිල් වෘතත් ගිහිල්ලා ඔයම එන ගමනක් තියෙනවා. නමුත් එතන නිවන නැහැ. ඒ මේ මාර්ගයේ අර මං කිව්වේ දැන් කැලේ වුණත් අර කැලේ වැවිලා තියෙන වත්ත සුද්ධ කරන්න ඉස්සල්ලාම අපිට ඕන වෙනවනේ පොරවක් ඕන වෙනවා කැත්තක් ඕන වෙනවා ලොකු ගස් ටික කපලා අයින් කරන්න ඕනේනේ අතු කපන්න නේද ඊට පස්සේ ඊට ඊට මුලින්ම පොරවෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා ඊට පස්සේ කැත්තෙන් කරන්න ඕන වැඩ ඊට පස්සේ විසි කැත්තෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා ඊට පස්සේ උදැල්ලෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා ඊට පස්සේ රේක්කින් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා ওই විදිහට නේද අපි වත්ත සුද්ධ කරන්නේ එහෙම එහෙම දැන් තේරෙනව නේද එහෙනම් බලන්න අන්න ඒ වගේ කතාවක් තමයි මේ කතාව. ඉතින් ඒ ඒ විදිහට එනකොට එනකොට තමයි මේ කතන්දරය අපිට හරියටම සුද්ධ වෙලා පේන්නේ. අන්න එහෙම එහෙම. මම ඔබතුමාට දෙන උපදේශය තමයි එකම සාකච්ඡාව ඔබ ඔබ මම මේ කියනවට මම කිව්වට ගන්න එපා. ඔබ එකම සාකච්ඡාවක්. එක සාකච්ඡාවක් ඔබතුමාට සුවිශේෂී කියලා දැනෙන සාකච්ඡාවක් අරගෙන පළවෙනි සැරේ අහන්න. ඔබ අහලා ඒක හොඳට විමර්ශනය කරන්න. ආයෙත් ඒ සාකච්ඡාව අහන්න මුල ඉඳලා. හ්ම් ඔබට තේරෙයි මෙන්න මේ දේ. පළවෙනි සැරේ පොරුවෙන් කපාගෙන ගියා. හරියට හරි. දැන් කැත්තෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා කියලා තේරෙයි. ඒ කියන්නේ පොරුවට අහු නොවෙච්ච ටිකක් තියෙනවා කැත්තෙන් කරන්න ඕන වැඩ ටික. ඒ කියන්නේ දෙවෙනි සැරේ කරන ඇහෙනකොට ඔබට තේරෙයි පළවෙනි සැරේ ඇහිච්ච නැති ඒවා ටිකක් ඇහෙනවා කියලා. අන්න කැත්තෙක් කනවා කියන්නේ ඔන්න ඕක. කැත්තෙන් සුද්ධ කරනවා කිව්වේ ඕක. ඊගාවට බලන්න ඒ ඒ සාකච්ඡාවම ආයි අහනකොට ඔබට තේරෙයි විසි කැත්තෙන් කරන්න කිව්ව වැඩ ටික ගැන. අන්න එතකොට ඔබට වාර තේරෙයි මේ ටික ඉස්සල්ලා ඇහුන්නේ නෑනේ. අන්න බන කැලෑව අර වත්ත සුද්ධ සුද්ධ වෙලා එනකොට නේද ඒවට කාර්යයන් ටික එන්නේ. එහෙම එහෙම එහෙම. ඒ හේතු සකස් වෙන්නේ එතකොට නේද? එහෙම. ඒ කියන්නේ ඔබ එක සැරයක් අහලා ඉවර වෙනකොට ඔබ ඉන්නේ එතන. දෙවෙනි සැරේට අහන්න පටන් ගන්න එතනින් පටන් අරගන්නේ. ඒ ප්‍රඥාව තුලින්. ඒ කියන්නේ ගානක් ඔබ පළවෙනි සැරේට හදනවා. අමාරු ගානක් හදනවා පළවෙනි සැරේට. බොහොම අමාරුයි හදනවා. ඔබ ඒ ගානම තව පාරක් හදනවා. ඔබ ඒ ගානම තව පාරක් හදනවා. දැන් ඉන්න ඉන්න ගාන හදන්න ලේසි නේද? ලේසි ලේසි ලියන වේගෙත් වැඩි නේ. ලියන වේගෙත් අන්න ඒ වගේ. අන්න ඒ වගේ. අන්න ඒ වගේ. ඇයි ලියන වේගය වැඩි වෙන්නේ? ඇයි හදන වේගය වැඩි වෙන්නේ? අරක මේ මට්ටමට අවබෝධ වෙලා නේද? කෙරෙන්න ඕන වැඩේ. එහෙම එහෙම. ඊගාව පියවර අවබෝධ වෙලා නේද? ඊගාව පිය ආන්න ඔන්න ඔය වගේ ස්වභාවය. අන්න ඒකයි පෙන්වන්නේ ආසේවිතාය, භාවිතාය, බහුලිකතාය. ආන්න බලන්න. මේක අපි කරන්න කරන්න කරන්න කරන්න පෙරලන්න පෙරලන්න තමයි පේන්නේ. පේන්න ගන්න. ඒ කියන්නේ ලිඳේ වතුර ලිඳ කපලා ওই විදිහටම තිබුණා මඩ වතුර නේද? එහෙනම් ලිපි සුද්ධ කර කර සුද්ධ කර කර වතුර ටික ඉහින්න ඉහින්න අලුත් වතුර ගලාගෙන එන්න එන්න එන්න එන්න තමයි ලිඳ පිරිසිදු වෙන්නේ. එහෙමයි. මුල්පත් ටික පිරිසිදු වෙන්නේ. දැන් අන්න දැක්කද? අන්න අන්න ඒ වගේ. මම මේ උපමා වලින් කියන්නේ ඔබතුමාට අර වචන වලින් එහා දින ගැඹුර ඔබතුමාට ස්පර්ශ කරන්න. එහෙම එහෙම එහෙම. නිශාන්ත නිශාන්ත මහත්තයා. ඔව්. නිශාන්ත මාත්‍යය දැන් මෙහමනිලා අපි ඔය අල්ලගන්න අමාරු කෑල්ලන්න සාමාන්‍ය ඔය නිශාන්ත මාත්‍යය කියලා දෙන්න උත්සාහ කරන්නේ දේශනා කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඇති වෙච්ච දේ දේ නැති කරලා අර මේ ගහ දරමිටි කෝටු <laughs> නේද කණුව අණුව කරන කතාවනේ ඕකනේ වෙලා තියුණේ මෙච්චර කල්ලි රූපේ වෙනස් කරලානේ රූපේ වෙනස් කරලා රූපේ වෙනස් කරලා ඉඳලා තින්නේ ඇහිමයි ඉඳලා තින්නේ රූපමයි ඉඳලා තින්නේ විඥානෙමයි ඔය තුනක් මන්ති දහසලා නෑ මාර්යාගේ ලෝකෙම ඉඳලා තියෙන්නේ කරලා තියෙන්නේ ප්‍රූපේ වෙනස් කරපු එක විතරයි <laughs> තේරුණා ප්‍රූපේ වෙනස් කර ඇති කරන්නේ නැති කරන්න හදනවා ඇති වෙලා නිමිත්ත තිබිලානේ ඉතුරු වෙලානේ හරියට හරි ඕක තමයි ඕක නෙමෙයි වෙන්න ඕනේ අපිට වැරදිලා තියෙන රැවටිලා තියෙන තැන අවබෝධ කරගන්න ඕනේ අපි එන්න ඕනේ නොරැවටීම කියන තැනට නොරැවටීම කියන තැනට ආවහම තමයි බුදු පියාණන් වහන්සේ පෙන්නපු ආර්ය හැපි හිතන්න පටන් ගන්න. එහෙමයි. තුන්වෙනි හැෙන්නේ ඔන්න ඔතනින්. <laughs> ඒ හැට තම ඕක ගෝචරව නිසාන්ත මත ලර කන්නාඩි ඉපමහයම ද බස්සේ ගිහිල්ල යනකොට හද ලස්සන දැන්ඒවා බස්ස කෑනකොට මේ කන්නඩිය ඇතු ලෙක්කන ඔලු පිරන්නේන නද <laughs> අපි යනකොට ඒක දිවරයින අයිගෙනකොට අන්නක අපි කලවල වෙලා බස්සකින් පැහලෙන්නේ තම කන්නාඩිය ද <laughs> කන්න ඩිකරල්ල පිරලත් දරලාගිය අර මේ හඳ එකත් මේ හරි ලස්සන අර ආලෝක කිරණ වෙනස් වෙවි එන්නේ එතකොට මේ ගඟ ගලනවා වගේ ඇහැ ඇහත් වෙනස් වෙනවා එතකොට අපිට මේ හම්බෙන්නේ නැහැනේ දෙකක් කියන්නේ එකක් දෙපාරක් හම්බෙන්නේ නැහැනේ ඒක ඒ උපමාව කෙනෙක්ට තේරුණොත් එයා මේ සංසාරයෙන් නිදහස් වෙන එක නම් වෙනවමයි එයා ආයි නවතින්නේ නැහැ එයා නම් නවතින්නේ ඕකද ඒක මහා ගැඹුරු උපමාවක් ඔබට මේ කාලෙක ඇහෙන්න පුළුවන් හොඳම ගැඹුරු උපමාවක් ඒ උපමාව. ඇහැ ගඟ වුණාමනේ අර නිකන් එන කිරණත් වෙනස් වෙනවා. දැන් ඉර වුණත් නේ නිශාන්ත මහත්තයා දැන් ඉරත් මේ වෙලාව වෙනස් වෙලා යනවනේ අපිට දැන් මේ අපි දන්න ඇති වුණා ඩාලෝකය කියන එකත් නේද අන්න හරි ඒ සිද්ධියමයි හැම තැනකම තියෙන ඕක තමයි පෙන්නේ මේ විශ්වය පවතින සියල්ලම අනිච්ච දුක්ඛ අනත්තයි කියලා හැම මොහොතෙම විපරිණාමයට අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එකක් දෙපාරක් නෑ. ඔව් නිසන් තමයි දැන් අපි හිතමුකෝ කාමරයක CFL ලයිට් එකක් දානවා කියලා. එතකොට තියෙන තේජෝ ධාතු අනුව රූපවල පොඩි වෙනසක් තියෙනවනේ. ඔව්. එතකොට අර අපි ඉස්සර අර පාවිච්චි කරපු අර කහපාට ලයිට් එක දාපුවාම එතනක් තියෙනවා රූපවල වෙනසක්. කියන්නේ පැහැදිලිව අපිට හැට පේන වෙනසක් තියෙනවනේ තේජෝ ධාතු අනුව නේද? ඔව් තියෙනවා. අනිවාර්යයෙන්ම. අන්න ඒක තමයි. අද ඔබතුමා හොඳ හොඳ ප්‍රායෝගික මේ තැන් ටිකක් ස්පර්ශ කරලා තියෙනවා. ඒ කියන්නේ ඕන්න ওই විදිහ තමයි හොඳම ඕක තමයි වෙන්න ඕනේ. ඕක තමයි විදර්ශනාව. ඕක තමයි විදර්ශනාව. අන්න බලන්න. දැන් තව තව තව හොඳ තැනක් වැඩි ඕනේ. දැන් අපි හිතමුකෝ දැන් මේ මේ ඔක්සිජනුයි දැන් අපි හිතමු මේ ගෙදර ගෑස් ලිපාර ගන්නකොට ගෑස් ලිපේ අර නොසල් එක වෙනස් වෙනකොට ඔක්සිජන් එන ප්‍රමාණයයි ගෑස් එන ප්‍රමාණයයි බලන්න පාට වෙනස් වෙනවා නේද? රස්නි වෙනස් වෙනවා. වෙනස් වෙනවනේ. වායෝ වායෝ ධාතු වෙනස් වෙනකොට නේද? වෙනවා නේද? ඔබට මේ හැම දෙයක්ම සංකලනයක් තියෙනවා. හැම දෙයක්ම මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සංකලනේ තමයි යන්නේ හැමතිස්සෙම. ඒ එකක් වෙනස් වෙච්ච හැටි අනිත් ඔක්කොම වෙනස් වෙනවා. Ah, වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙන ඉරලනකොට තියෙන එලියයි ප්‍රශ්නීනමනි දවල්ලනකොට තියෙන අවස්සෙනකොට තියෙන නෑ නෑ පොහොතක් මොහොතක් මොහොතක් පාසා ඒක වෙනස් වෙනවා ඕ රාලෝක මට්ටමනු අපේ කාම්බරය තියෙන ගැන රූප ගැන බාණ්ඩවල පෙනී ගැන එක එන එකත් වෙනස් වෙනවානේ මං පැදන්න බාණ්ඩවලින් අපිට පොඩ්ඩක් කරම අහුවෙන විදිහ වෙනස් වෙනවානේ සමහරේවා මේ ඊට වැටන දැන්වල අස්සේ මුල් වල තියෙන අපේ නැතු යනවා <laughs> හොඳට ගෙදර ඔබතුමා ටීවී එක බලනවා කියලා හිතන්නකෝ මේ ලයිට් ඔෆ් කරලා ෂණයක් පාගම ආලෝක කිරණ වෙනස් වෙනකොට රූප ඔක්කොම වෙනස් වෙවි යනවා වෙනස් වෙවි යනවනේ අන්න හරියෝ වෙනස් වෙවි යනවනේ වැඩි ඕනේ ඒක තමයි ඒ රූප සටහන් වෙනස් වෙනවා ඔක්කොම චලන ඔක්කොම වෙනස් වෙනවා මේ ආලෝකවල ස්වභාවය යනවා. අපි චිත්‍රපටියක් බලන්න ගියාම විවිධ රූපෙන්නේ විවිධ මේ ආලෝක කිරණ නිසානේ. ඒ ශනිය ශනිය ශනිය ගන්න දැක්කද? මමත් අර ඔබතුමාගෙන් අහගත්ත එකක් තමයි ධාතු හය ආපෝද කරන්න තමයි ආයතන හය තියෙන එක. ආ ඒක එහෙමමයි. මොකද මේක ඒක බුදු පියාණන් වහන්සේ විවිධ පරයයන් ඔස්සේ දේශනා කරලා තියෙනවා. ධාතු පරයය. එතකොට මේ මේ ඒ ඕනම පරයයකින් කියන්නේ එකම දෙයමයි. අපිට ආයතන හයක් තියෙන නේද? ඒක තේරෙනවා ලොකු තැන. ඇත්තට. ආයතන හය තියෙන ධාතු ඒක දැන් ඇහැට තේජෝ ධාතුව දැන් ඕකල ඇත්තටම නිශාන්ත මහත්තයා විද්‍යාවේ ඉගෙනුවට අපේ ඒකතන මෙතන විද්‍යාවෙන් අල්ලගන්න පුළුවන් හරියන්නේ නිශාන්ත මහත්තයා මේ වස්තුවට ආලෝකේ වැටෙනවා මේක පරාවර්තනය වෙලා මේ ඇහැට ඇවිල්ලා මේ ඇහැ සකස් වීම එතන විද්‍යාවට අහු වෙන කෑල්ලක් නේ නේද? එතනින් එහාට මේ අර විඥාණය මේ සම්බන්ධ වෙන එක විද්‍යාවේ නෑනේ. නෑනේ. ඒක නෑ. අන්නේ ඒක නේ නම් ඒගොල්ලන්ට හොයාගන්න බැරුවා ඉන්නේ ඒක කොන්ඩොම්ස් කියලා හිරුණිත් උතන නේද අන්තිමට නිරීක්ෂකයෙක් ඉන්නකන් තමයි මේ ඔක්කොම තියෙන්නේ කියලා අන්තිමට නිගමනය කරානේ ඒ නිරීක්ෂක එහෙමයි එහෙමයි නිරීක්ෂකයා නේද විඥානේ ආ විඥානේ දැන් තේරෙනවා ඒ විඥානේ එතකොට මේ විඥානේ හටගන්නේ කොහොමද ඒක දන්නේ නෑනේ ඕක තමයි බුදු දන්වාංශයේ දේශනා කරලා තියෙන්නේ කොහොමද ඕක වෙන්නේ කියලා එහෙම එහෙම ඒ විඥානේ නිසානේද එහෙනම් ওই බාහිරේ අහුවෙන්නේ විඤ්ඥාන්නේ නැතිවුත් අහු වෙන්නේ නෑනේ නිරීක්ෂකෙක් ඉන්නකම් නම් සියල්ල මේ හැදෙන්නේ එහෙනම් නිරීක්ෂකයා කියන්නේ විඥානීන විඥානයේ නිසා නේද මේ භෞතිකයේ පවතින්නේ එහෙමයි එහෙමයි එහෙමයි තේරෙනවද මේ ඇහත් තියෙදි තමයි ඇහත් තියෙදි තමයි රුෆේ ආ දැන් තේරෙනව නේද සිද්ධිය හරියට හරියටම හරි හරියට හරි හරියට හරි හරියටම හරි ඒක හරි හරි සියුම් තැනක් හිතන්න ඒගොල්ලන්ට අර කියාගන්න එකක් නැතුව ගියාම දැම්ම අර ඔක්කොගුණ බේරවැට වගේ පුද්ගලය නිරික්සක ඒගොල්ලට යන්න බැම කියන ස්වභාවය කවදාකත් අවබෝධ කරන්න බෑ විද්‍යාවට ඒක හැබැයි යාලට අර යාලට නිරික්ෂකයා කියලා පෙනිච්ච එකක් ලොකු දෙයක් නේද <laughs> නිශාන්තමට අන්න ඒක තමයි ඒක අන්තිමට ගෙනලා දැම්ම ඔක්කොම දෙයයන් වහන්සේටනේ දැම්මේ <laughs> දෙයයන් වහන්සේ ඉවර පොඩ්ඩක් අයින් කරා එතනින් නිරික්ෂකයෙක් කියලා දානවා <laughs> ඔව් ඒගොල්ලෝ නිදහස් වුණා පරීක්ෂණේ අන්න හරි අන්න ඒකයි අන්තිමට අන්තිමට අයින්ස්ටයින් කිව්වා මේ වගේ තැනක් නේද විද්‍යාවේ අවසානයේ තමයි කො බුදු පියාණන් වහන්සේ පටන් ගන්න තැනනේ. හරි නේද? හ්ම්. ඒක තමයි ඒක තමයි. බුදුදහම කියන්නේ විද්‍යාවේ අවසානය කිව්වා. එතකොට බලන්න බුදුදහම පටන් ගන්න තැන. ඒ කිව්වේ ඒකේ තේරුම මොකද්ද? සම්මා දිට්ඨියට එන කෙනා මේ ලෝකේ ඉන්න සියලුම විද්‍යාඥයින්ට වැඩිය ප්‍රඥාවන්තයි. හ්ම්. එයා තමයි ලෝකේ ඇත්ත දකින්න කෙනා පළවෙනියටම. ට තේරන දම මේක කියෙන ඒනම් මේ ලෝකයේ පහළවෙච්ච සියලුම විද්‍යාඥීන්ට වැඩිය ඒ සියලු විද්‍යාඥීන් දැක්කේ ලෝකයේ ඇත්ත නෙවී ලෝකයේ ඇත්ත දකින පළවෙනි ප්‍රඥාවන්තය තමයි සම්මාධිත්‍යයට එන සෝවාන් වෙන කෙනා එහා අර විද්‍යාඥයන් ඔක්කොට වැඩිය ප්‍රඥාවන්තේ වාර් දැන්තේ යා ලෝක ඇත්ත සිද්ධිය දැකලා තියෙනවා දැන් වාර තේරෙනවා ගැඹුරු කතාවක් ඔව් නිශාන්ත නිශාන්ත මහත්තයා මේ තව එකක් මේ දැන් අපි කෑම කනවා කියද්දී නිශාන්ත මහත්තයා අර උගුරෙන් පල්ලයට යද්දී සැපේ ඉවරයිනේ. අපිට ආයේ දුකක් ස්පර්ශ වෙනවනේ. ඒ දෙකටම වෙනවනේ. එතකොට මේ සැපක් ලබලත් නෑ මේ මේ සැප බින්දුවයි දුක බින්දුවයි මට එතන සුට්ටක් පැහැදිලි කරලා අපි ඇත්තටම මේ දැන් කනවා කියලා මේ මේ කනයකත් එපා හටක වැඩිපුර අයට ඒ කියන්නේ ඒ කියන ඔවාන කටට කටට දාගන්නකොට කෑම් දැන් කටටෙන්නේ දැන් බඩ ගින්න තියෙනවනේ මේ කයට දැනෙන ගින්නක් තියෙනවනේ ඒ සෙන්සර් එකට කෑම නැති වුනහම මේ කයේ ක්‍රියාව කරන්න බෑ එතනට එතන පිච්චෙනවා ඒ කියන්නේ දැන් බඩ පිච්චෙන්න ගන්නවා මොකද අර ඇසිඩ් එන්න පටන් ගන්නවානේ අම්ල එන්න පටන් ගන්නකොට පිච්චෙනවා එතකොට පිච්චෙනකොට එහෙනම් මේකට මොකක්ද වෙන්න ඕනේ දැන් කෑම දාන්න ඕනේ නේ. දාන්න දාන්න ඕනේ. අන්න බලන්න. කෑම ටිකක් එන්න ඕනේ. මොකද මේ හැම තිස්සෙම මේ කයි දැන් අපි ඔයා හිතන්නකෝ මෙහෙම. දැන් ඔයා සිරප්පු දෙකක් දාලා ඇවිදින එකයි සිරප්පු දෙකක් නොදා ඇවිදින එකයි ගන්නකෝ. සිරප්පු දෙකක් දාලා ඇවිදිනවා කියලා හිතන්නකෝ. දාලා ඇවිදිනකොට ටික දවසක් ගියාම සිරප්පු දෙකට මොකද්ද වෙලා තියෙන්නේ? ගෙවෙනවනේ. ගෙවෙනවා. හරි. සිරප්පු දාන්න නැතුව ඇවිදිනවා කියලා හිතන්නකෝ. හ්ම්. කවදාක සිරප්පු දාන්න නැතුව ඔබ ඇවිදිනවා. දැන් මොකද වෙන්නේ? කකුල් ගෙවිලා තියෙනවා දැකලා තියෙනවා සිරප්පු ගෙවිලා වගේ. නෑ නෑ නෑ දැකලා නැහැ ඇයි එහෙනම් ඒක වෙලා තියෙන්නේ ඒක ඔය වර්ධනයක් වෙනව නේද අන්න හරි ගෙවෙන ගෙවෙන ටික එතන එතන හැදෙන ක්‍රියාවලියක් තියෙනවා නේද තියෙනවා තියෙනවා ඒක වෙන්නේ කොහොමද එහෙනම් ඒකට ආහාර ඕන වෙනව නේද මේ කයේ පැවැත්මට ගෙනියන්න ඕජා ඕන වෙනව නේද ඕන ඕන එහෙනම් මේ කයට ඒ ඒ ක්‍රියාවලිය ඔක්කොම සිද්ධ වෙන්න මේ කයේ හැදෙන මැරෙන උපග මේ මේ කය පවත් පවත් පැවැත්වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනකන පෝර ටික තමයි ආහාර. ආහාර. එහෙනම් ආහාර ඕන වෙනවා. ඒ ආහාර නැති වෙනකොට මොකද වෙන්නේ? එතන සෙන්සර් එක හට ගන්නවා. හැබැයි මේ කය දන්නවද ඒ ගැන? නෑ නෑ නෑ. ඒක තමයි කවුද හිතන්නේ? ඒක ඒ දැනීම එන්නේ වේදනාව එන්නේ මොළේට. ඒ මොළේට ආවේ හැටියේ සංඥා සංකාර වලින් හැදලා දෙනවා මනසට. ඊට පස්සේ මනසින් සිහි කරලා දෙනවා දැන් කෑම කාපන් කියලා. <laughs> අන්න දැ මේකට කෑම දානවා ඔන්න බල කෑම දැම්මට දිවදන්නවද මේ මේ වැටෙන්නේ මස් මේ වැටෙන්නේ බත් මේ වැටෙන්නේ පරිප්පු මේකක්කත් දන්නවා නෑ නෑ දන්න දිව දන්න දිවට දීන දැනීමක් විතර ඒ දැනීමෙන් ගන්න දේතමයි මොලේට යන සවේදනා ඔච්චරයි වුණේ අන්න වල නි අපි දැනගන්න දැනගන්න වෙන එක ඒ සංඥා සංකාරටික හදාගෙන මනසිද්දී ඉතුරටි හදාගන්න <laughs> වෙන එකන්නේ දන්න ආන්න බලන්න එතකොට බලන්න ඒකත් ඒ මොහොතට දිවට දැනෙනකොට නේද ඒ මොහොතට මනසින් දැනගන්න එහෙම එහෙම ඒ මොහොතට ඒ මොහොත ක්ෂණේ ඒක උගුරෙන් පල්ලෙහාට යනකොටම අන්න අර අන්න බලන්න ඒක දැන් අන්න බලන්න ඒ දැන් ඒ රසයට ආ මේක රසයි කියලා දාන්නේ මනසින් ඒක උගුරෙන් පල්ලෙහාට යනකොට මේ ඒ හේතු ටික ඉවර වෙනකොට ඒක ඉවරයි ඉවරයි එතකොට බලන්න ඒක ඉවරයි කියන්නේම ආයි බත් කටකට අත යන්නේයි අරක මදයි දුකක් මදි මදි දුක දුක දුක ස්පර්ශ වුණා දුක ස්පර්ශ ඒ කියන්නේ <coughs> බඩ බන පවතින මොහොත දුක නිසා තමයි බත් ඕන වෙන්නේ ඔන්න බක ආහාර ආහාර ඕනේ ආහාර ටික දැම්මම දැන් සැපයි ඒ සැපේ උගුරෙන් පල්ලෙහාට යනකොට විවර නිසා නේද ආයි ටිකක් දාන්න ඕන වෙන්නේ ඒ සැපයම දුකක් වුණා ඒ සැපයම ඒ ප්‍රමාණයටම දුකක් අන්නවලට වටිනාකම බින්දුවයි දැන් දැන් වටිනාකම බින්දුවයි නිශාන්ත මහත්තයා මං ඕක ඇහුවා නිශාන්ත මහත්තයා මේ මේ මේ කනකොට හිතනවා මේ මේ වැඩිපුර කන්න කන්න දුකනේ දුක නේද ඇගේ ගාට්ට කාලා හිටියට ගැත හරි ඒකත් බලන්න දැන් හරි දැන් හිතන්නකෝ බඩ පිරීලා බඩ පිරීලා දැන් බඩෙන් හරි තව එකෙක් තව බත් ඇන්දක් දැම්මුත් මොකද වෙන්නේ කන්න කිය ඔව කණ්ඩ බෑ ඒක සැප දුකක් වෙනවාරක දැන් දුකේමනීදී දැන් දුකක්නේ එහෙන ඉස්සල්ල හො සැපයි කිව් එක දැන් දුකක් කියලා ඒ ආරීමනේ ඉස්සල සැපයි කිවේ ඒ ඒකන එහෙනම් ඉස්සල්ලා රැවටිලානී දීදලතිී ආහාරය සැපවත් දුකත් තිබිර නෑකින රැවටීමනී රුයිති නොත ඒකනේ ඒ ඒ නොදන්නා ගමනී ද විද්‍යාව කියන්නේ ඒක තමා ඒක තමා දැන් නිශාන්ත මාතේ දැන් ඉඳගෙන ඉන්නවා දැන් සැපයි කියන ස්ටෙප් එකේ ඉන්නේ ඊට පස්සේ ඕකම දුකක් වෙනවා ඊගාවට මේක මේක මහා කරදර ඔබතුමා ඔබතුමා මේ ධර්මයෙන් ඇහෙන්න ඕන ටික ඇහිලා තියෙන ඔබතුමාට කුණු කොට අයින් කරලා ඔබතුමා සූක්ෂම වෙලා තිනවා ඕනම කරන ටික අරගන්න ඒ කියන්නේ ඒක අපේ මේ කයට ආහාර ටික දැම්මහම මේ කය මේ මේ කයෙන් ගන්නේ මේ අතිසූක්ෂමම ටික තමයි ගන්නේ ආහාරයෙන් මේ අයින් කළා. ඒකට කියනවා ඕජාව කියලා. අතිසූක්ෂම ටික ගන්නවා. ඉතුරු ටික නේද අපි මේ බහිස්රාවිය කියලා টয়ලට් එකට දාන්නේ. එහෙමයි එහෙමයි. මේ ධර්මයේ ඔබතුමා ගන්න ඕන ටික අරගෙන අනිත් ටික අයින් කළා තියෙනවා. සාදු සාදු සාදු. මම පළඳා. ඒ කියන්නේ මට හරි සතුටුයි. ඔබතුමා හරිම ඒක තමයි මං කිව්වේ. ගන්න ඒ කියන්නේ අර බුදු පියාණන් වහන්සේ දකින්න ඕනේ දකින්න කිව්ව ප්‍රඥාවෙන් දකින්න ඕන කරන ටික අරගෙන තියෙනවා ඉතුරු ටික අයින් කරලා. මායාවගේ ටික අයින් කරලා තියෙනවා බුදු පියාණන් වහන්සේට ඕන කරන ටික අරන් තියෙනවා. එහෙමයි එහෙමයි. හරිම හරි සූක්ෂම නිසා නිශාන්ත මහත්තයා මම දන්නෙත් නෑ දැකලත් නෑ. එතකොට ඒ වුණා නිශාන්ත මහත්තයා මේ කියලත් දෙන්න දේ මම යම් ප්‍රමාණයකට ගත්තක නිශාන්ත මත්තට සතුටු ඇතිනේ ඇත්තටම සතුටු කියන්නේ ප්‍රමාණ සතුටක් මට ඕද මම කතා කරපේක මට දැන් හරි සතුටක් ඇත්තමයි මට අන්න අන්න ඒකයි බලන්න කෙනෙක් මේ වගේ මේ තැන් අල්ලගෙන ස්පර්ශ කර ගන්නවා කියනකොට ඒක ඇත්තටම මගේ දක්ෂතාවයකටදී මේ ධර්මයේම තියෙන ප්‍රාතිහාර්යමයි බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයේ තියෙන පුදුම ආශ්චර්යයක් ඒක. පුදුම ආශ්චර්යයක්. අන්න ඒකයි. ඇත්තටම බලන්න ඒක ඔය ඔය ඇහැ ඔය ඇහැ අපිට පෑදිවි බුදු පියාණන් වහන්සේනේ. එහෙනම් බලන්න නාහසේගේ ප්‍රඥාව මොන තරම් සූක්ෂම මොන තරම් තීව්‍ර ප්‍රඥාවක්ද නේ. එහෙමයි එහෙමයි. ඔබතුමා අන්න එතනින්ම දකින්න මේ ධර්මයේ තියෙන මේ ධර්මයේ තියෙන ආශ්චර්යයම දකින්න මහත්තයා. කිසි කෙනෙක් සරණ යන්න එපා. කිසිම එහෙම එහෙම කියන්න එපා. ඔබතුමා ධර්මයේ සරණම යන්න. ඔබතුමා උත්තරින්ම දකින්න. මට කල්යාණ මිත්‍රයෙක් හැටියට මට පෙන්වන්න පුළුවන් අංශු මාත්‍රෙන්න මම ඒ අංශු මාත්‍රේ තමයි මම පෙන්වන්නේ. මොකද මම මමත් ඔය වගේම ඕක දැකපු නිසා මට ඒ වෙලාවේ දැනිච්ච සතුට දැනිච්ච දේ මගේ ඇතුළාන්තයට මට දැනුනේ මේ ලෝකේ මම පරිහ දෙයක් හම්බ වෙලා තියෙනවා නම් සතුට සැපක් කියලා ඒව මට අංශු මාත්‍රයක්වත් සැපක් නොවේ නොවේ කියලා මම දැක්කා. මේක සැප දුකක් නේ දුක උලක් දුක උලක් හැටියට නිසා හරියටම හරි හැබැයි ඔබතුමා මම එක දැන් මගේ ඔබතුමා හරියටම ස්පර්ශය කරලා තියෙන්නේ ඕනම කරන තැන ඔය ඔබතුමා දැන් ඔය කිව්වේ දක්කබ සූත්‍රය ගැන චූටිම සූත්‍රයක් චූටිම සූත්‍රයක් මේ මේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරුම තැන ගැඹුරුම තැන පොඩ්ඩිම සූත්‍රයක් වචන පද පේලි කීපයයි තියෙන්නේ මේ පීලි කීපේ තනිකර නිවන ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම වේදනාව, වේදනාව පිළිසිඳ දැනගෙන කොහොමද මේ වේදනාව පිළිසිඳ දැනගන්නවා කියන්නෙම එයා ආශ්‍රව මේ ෂේ කළා අනිවාර්යයෙන්ම පිරිනුවන් පානවා. මේ සංසාරයෙන් නිදහස් වෙනවා කියලා. බලන්න එහෙම කියනකොට උන්වහන්සේ බලන්න එහෙනම් බලන්න පුදුම තැනක් එතන. ඒ ගැඹුර බලන්න දකින්න. ඒ චූටි තැනක ඒ ගැඹුරු දකින්න ඔබතුමා මම මම දැන් මේ කතා කරගෙන ආපු මේ කාලය තුල මම දැක් මම දැක්කා ඔබතුමා හරියටම ස්පර්ශ කරලා තියෙනවා නිල ටික. මේ ධර්මයේ තියෙනවා නිල ටික. මේ කියන වචනවල තියෙනවා නිල ටික. ඔබ හරියටම නිල නිල ටික අල්ලගෙන තියෙනවා. ඕක මනසිකාරය කරන්න වෙන මුකුත් හොයන්න එපා. යහන්නත් එපා බලන්න. <laughs> අනිසන්ත මත. ආයි බනහන්න. ඒ වුණාට ඔය <laughs> ඔය ඔය ඔය ටික ඇතිවාට. ඔබතුමාට ගොඩ යන්න ඕන කරන කොලේ අහුවෙලා තියෙන්නේ. නිල ටික අහුවෙලා තියෙන. ඔබ තියෙන ඔබතුමාට තියෙන නිල ටික තෙරමල බලන්න විතරයි. හරියටම. ඔබ ඒක කරලා බලන්න. ඒ ওই නිල ටිකම හරියටම ස්පර්ශ කරන්න. අර ඉතින් මම අර මේ දවස්වල පොඩ්ඩක් ගැඹුරු ධර්මයේ ටිකක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරනවා. උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා පෙන්වන්න. හැබැයි ඒක ඇතුළේ අපේ මේ ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙක්ට හරියටම මේ සිද්ධිය සිද්ධ වෙන සිද්ධිය ටක්කෙටම දැනගන්න පුළුවන්. හ්ම් හ්ම් ඒක ඒ කියන්නේ ඒක ටක්කෙටම දකින්නත් පුළුවන්. ඒ සිද්ධිය කොහොමද කියලා. අන්න අන්න ඒකයි. ඉතින් ඒක ඒක හොඳම තැනක් ඔබතුමා බලන්න. ඉස්සල්ලාම තමන් අර ධර්ම ඥාණයෙන් වඩා ගන්නවට වැඩිය තමන් පුළුවන් තරම් බලන්න මේ ඉස්සල්ලා මේ තීර ගැට ටික ලියන්න. ගැට ටික ලියා ගත්තට පස්සේ ඔබතුමාට ඒ දහම් මනසිකාරය තුල හැම මොහොතකම දහම් මනසිකාරයක් පිළිටන්න ගනි. ඔබ නිදා ගන්න ගියත්, කන්න ගියත්, ඔබ නිින්දට යන්නේ දහම් මනසිකාරයෙන්. ඔබ ඇහැරෙන්නේ දහම් මනසිකාරයෙන්. හැම මොහොතකම අන්න ඒ ගැඹුර පෙන්වන්න තමයි ගීසතිය මම අර පොඩ්ඩක් පෙන්නුවේ මේ අර පරිත්තාරම්මන ආති පරිත්තාරම්මන මේ අර නිින්දට ගියාම කොයි වගේ චිත්ත වීජිත ක්‍රියාත්මක වෙන්නේ ඒකෙදි අතීත භවහංග කියන තැනදී ධම්මනිසිකාරයකින් ගියොත් කෙනෙක් මොකද වෙන්නේ කියලා. ඒ ධම්මනිසිකාරයේ මනස තුල දෝංකාර දෙනවා. ඒතකොට බලන්න යා හැරෙන තැනදී ධම්මනිසිකාරයේ ඉන්නේ. හැම මොහොතකම ඔය නිශාන්ත මහත්තයා නිශාන්ත මහත්තයා කියන්නේ අර මේ සුද්දාෂ්ටක තියෙනවනේ අර තිත්තේදව නේද? ඔව්. ඒවල චලිතය මොකක් හරි වෙනසක් වෙනවා ඇති නේද? ලොකු වෙනසක් වෙනවා. ආන්න ඒකයි. ලොකු වෙනසක් වෙනවා. ඩොක්මන්ට්ස් ඉතින් ඒ ඒ ඒ හැම දෙයක්ම හැම දෙයක්ම බලපානවා. ඉතින් හොඳයි ඔබතුමාගේ හොඳ තැනක ඉන්නේ. ඔක තව තව ඔබතුමා මේ ඔබතුමා ඔබතුමාවම ගවේෂණය කරන්න. ඇත්තට වෙන කෙනෙක් ගවේෂණය කරන්නේ නැහැ නේ. ඔබතුමාට අහු වෙන්නේ දැන් ඔබතුමාව ගවේෂණය කරන්න. අර හරිය පරිශ්‍රණයම තමයි දැන් තියෙන්නේ. හරිය පරිශ්‍රණය කරන්න කරන්න මොකද වෙන්නේ? ඔබතුමාට මේ වෙන්දට නොදකපු ලෝකයක් මතුවේ. ඒක බලන්න ඒත් ඔබතුමා මනසින් දකින්න ලෝකයක් නේද අහුවෙන්නේ. එතකොට මට සිින්දගෙන එතකොටන ඒ ඒ ලෝකය තුළ ඔබතුමාට ඒ ඒ දහම් ඔබතුමා දැනගන්න ඕන දහම් සාකච්ඡා ඔබතුමාට ඇහෙන්න ගනී බලන්න ඔබ බෞතිකය ඔබතුමාගේ ස්වභාව දහම ඒ විදිරි සකස්සන්න ගන්න අයතකොට ඒම අන්නවරන්න මේක ඔබතුමාට අත්ති වෙන පුළුවන් එතකොට ඒමන්නේ අතිදිරිකරතම මේක ආශ්චාරී තේරෙන්ට දහම ආශ්චාරී තේරෙන්නේ ඔොඩ ඔතනී දර ඒක පාරදාම මොකද එතකොට තමයි අර මේ විශ්ව විශ්ව මේ කියන්නේ මේ මේ මේ ඔබතුමාට ඥාන ඔබතුමාට දහම් පරයයන් ගලාගෙන ඉන්න ගන්නවා. ඔබතුමා හිතුවත් නැතත් වෙනවා ඒක. එන්න ගන්නවා. හැමතිස්සෙම එන්න ගන්නවා. ඒ කියන්නේ ඒක නිකන් මේ මම උදාහරණයක් කිව්වොත් ඔබතුමා දෝනාවකට බහිනවා. මේ දෝනාවේ අගක් මුලක් නැහැ. ඔබතුමාට හැම පැත්තකටම විවුර වෙච්ච දහම් මේ දෝන දහම් දෝනාවක් අහු වෙන්න පටන් ගන්නවා. හ්ම් හ්ම් අන්න ඒ වගේ ස්වභාවයක් එන්න ගන්නවා. ඒක තව ඉස්සරහට එයි. හ්ම් හ්ම් හ්ම් ඒක තුල ඔබතුමා කිමි දෙන්න කිමි දෙන්න කිමි දෙන්න කිමි දෙන්න අන්න දහම් රසයේ අන්න ධර්මයේ ධර්මයේ ආශ්චර්යමත් අද්භූත බව ඔබතුමාට දැනෙන්න පටන් ඇතුළට ඒ කියන්නේ අපි විවේක ගන්නවනේ නිසාන්ත මහත්තයා. ඒ කියන්නේ ඒ තුල ඔබ යනවා කියලා කියන්නේ ඔබ විවේක ගන්නවා. <laughs> හරියට හරි. ඒ කියන්නේ ආයතන විවේක ගන්න මතක් ගන්නවා. ඔබ විවේක ගන්න, විවේක ගන්න. කම්මලෙන් ඉන්නේ. කම්මලෙනේ. අන්න හරි. හරියට හරි. හරියට හරි. ඒ කම්මල එන්න එන්න වැඩ අඩු වෙන්න පටන් ගන්නවා. සද්ද අඩු වෙන්න. එහෙම තමයි. අන්න එතකොට ඇතුළාන්තයේ අර පරිවර්තනය සිද්ධ වෙනවා. එහෙම එහෙම. ඒ කියන්නේ දැන් ඔබතුමා නැගලා ඉන්නේ හරියටම පීඩි හතර උඩ නැගලා තියෙන්නේ. එහෙම. තේරුණාද? ඒ කියන්නේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන පීලි හතර උඩ ඔබ දැන් හිටගෙන ඉන්නේ. ඒක පැහැදිලිම පැහැදිලි. දැන් ඒකේ ඒකේ ඒකේ ආයි කතාවක් නැහැ. ඔබතුමා පීලි හතරට ඇවිල්ලා තින්නේ හරියටම. දැන් ওই පීලි හතර උඩ කෝච්චි යනවා හැමතිස්සෙම. ওই පීල්ලෙන් පයින් එහෙම. නැහැ. ওই පීලි හතර උඩමයි කෝච්චි යන්නේ. ওই පීලි විවේක ග- වි- වි- විවේක ග- <laughs> විවේකයටමයි සූදානම නේ නිශාන්ත. ආන්න හරි. ඕක තුලමයි දුවන්නේ දැන්. ඕක තුළමයි දුවන්නේ කෝච්චිය දැන් ඉස්සල්ලා ගියේ ওই පීලි හතර උඩ නෙමෙයි කෝච්චිය ඉස්සල්ලා ගියේ නාම රූප එක්ක විඥානයේ යන කෝච්චිය නැගලා ගියේ දැන් ඔබතුමා ඒ කෝච්චියෙන් බහැර පීලි වෙනස් කරා ඔබතුමා දැන් පීල්ල වෙනස් කරලා පීලි හතරකට දාගත්තා දෙක හතරක් කරගත්තා ඒ හතරේදී චන්දචිත්ත වීර්ය විමර්ශා කියන පීලි හතර දැන් ඕකුඩේ කෝච්චිය වෙන එකක් <laughs> දැන් පීලි මාරු කරලා තියෙන්නේ ආන්න ඒක ඒක තමයි අමාරුම තැන. ඔන්න ඕක තමයි බුදු පියාණන්සේ කිව්වේ ඔබ නවතින්න මම නැවතිලා කියලා. හ්ම්. අන්න වර නැවතිච්ච කෙනාට තමයි හැරෙන්න පුළුවන්. අන්න වර අඟුලිමාල ඒ මොහොතේ නැවතුණා. ඒ මොහොතේ සීලයක පිහිටියා හිත. ඒ මොහොතේ සමාධියක පිහිටියා. අන්න ඒ වෙලාවේ කියපු ටික ඇහුණා. අන්න වරන පීල්ල මාරු කරා. ටක්කාලා. නැවතිච්ච කෙනා නගින්නේ අනික් පීල්ලට, අනික් කෝච්චියට. ඒ කෝච්චිය ආපස්සට යනවා. හ්ම්. ආ දැන් තේරුණා. ඒක මාරයි. ඒක මාරයි. ඒ නවතින ස්ටේෂන් එක තමයි සත්‍යඥාන 15 වෙනි ස්ටේෂන් එක. ඒ ස්ටේෂන් එකෙන් එයා බැස්සා. අර සංසාරේ යන කෝච්චිය. ඒකෙන් බැහැලා එයා නැග්ගා පීඩි හතරක් තියෙන කෝච්චියකට. ඒ කෝච්චිය යන්නේ කොහටද? ඒක නිවනට. හොඳ දැක්කද? ඒක මාරයි. හොඳයි. ආයි ඔබතුමා මේ ආයි අවශ්‍ය වෙලාවෙදී ඕන වෙලාවක කතා කරන්න. මම හිතන මේ කතා කරපිටි ඔබතුමාන් හුඟක් වැදගත් වෙයි. ඔව් නිසාන්ත මට මං ආය හැබැයි මම මේක ආය අහනවා. මම දාන සාකච්ඡා අහලා හරි ශාන්ත මහත්තයා. හොඳයි හොඳයි හොඳයි ඒක හොඳයි. මට <laughs> මට ඔබතුමත් එක්ක දැන් කතා කරනකොට මට මගේ මම මුලින්ම මේ ධර්මය අවබෝධ වෙච්ච මොහොතේ මාව ගියා. මම ආවිත් ඔහොමමයි. හරි මන් දැක්ක මන් දැක්ක මගේ ප්‍රති මන් දැක්කේ ඇත්තට මේකම තමයි මට මාව මතක් කරා ඉතරය ආවර්ජනය කරන එක පාරම හරි මේ හරි සතුටුයි ඔබට මම කතා කරපු එකට දහම් විවර වෙලා තියෙන්නේ ඒකේ අයි දෙකක් නැහැ. ඔබතුමාට ඇහෙන්න ඕන ටික හොඳට ඇහිලා ඔබතුමා හරියටම අර මං කිව්වා වගේ මේ කයට දාපු ආහාර වලින් මේ කය මේ ඒ ඒ ලේවලට එකතු වෙන්න අර අතිසූක්ෂම කොටස වගේ ඔබතුමා හරියට මේකෙන් ගන්න ඕන ටික අරන් තියෙනවා සාරය විතරක්. බුදු පියාණන් වහන්සේගේ ශාසනයට අයිති ටික විතරක් අරන් තියෙනවා. ඊටු ටික බැහැර කරලා තියෙනවා. හරියටම හරි. හරියටම හරි. හරියටම හරි සාදු සාදු. හරි සන්තෝෂයි. මට ඉතින් මට මට කියන්න තියෙන්නේ නිශාන්ත මහත්තයට මේ කරගත්තා වූ මේ කුසල් එහෙම නැත්නම් පින් නිර්වාණ අවබෝධය පිණිසම මේ හේතු ආසනා වේවා කියලා තමයි ඉතින් ඔබතුමාට <laughs> ඔය උතුම් ඔය සද්ධාව තුලම යන්න ඔබතුමා ඒ ඒ සද්ධාව තුලින් වැඩෙන සියලු පුණ්‍ය කුසල් ඔබතුමාට නිවන පූර්ණයේ පිණිසම උපනිශ්ෂ වේවා උපනිශ්ෂ වේවා උපනිශ්ෂ වේවා සාත් සාත් සාත් හොඳයි එහෙනම් ඔබතුමාට තෙරුවන් සරණයි